සක්මන රජගල්ලෙන් ආරණ්‍ය සේනාසනේ සදහම් ග්‍රන්ථ අංක 9 හැඳින්වීම පුණ්‍ය ප්‍රතිපදාවෙහි යෙදෙමි දහමෙන් සැනසුම සොයන සත්පුරුෂ පින්වතෙක් විසින් සක්මන් භාවනාව පිළිබඳව කරුණු ඇතුළත් පොතක් සම්පාදනය කර වෙසක් පොහොය නිමිති කරගෙන ධර්ම දානයක් කර ගැනීමට කරන ලද ආරාධනය පරිදි මෙම පොත සම්පාදනය කළෙමි. සදහම් ගඟුලෙහි උල්පත සම්මා සම්බුද්ධත්වයයි. උල්පත වැසුණු තැන ගඟුලෙහි දිය නොමැත. ශ්‍රාවකයාගේ පිහිට ශාස්ත්‍රුන් වහන්සේය. ගිහි පම්කොටළු මැද සිටින ගිහි උවසූවැසියන්ට උපෝසත දිනයන්හි වැඩීමට ඊතා සුදුසුම භාවනාවයයි ශාස්ත්‍රුන් වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇතත් ඒ ගැන නොසලකා වෙනත්තේ සොයන්නන්ට අංශු මාත්‍රයක් හෝ ප්‍රයෝජනයක් ගනු ඇතැයි සිතා අනුගමනය කරන අය විසින් මෙලවම ප්‍රතිඵල ලබන අනේකානි සංසයත්තා වූ බුද්ධානුස්සති භාවනාද මේටම ඇතුළත් කර මෙම සක්මන නැමැති කුඩා දහම් පොත සම්පාදනය කළෙමි. ගල්ගමුව ප්‍රදේශයේ ගමක විසූ පින්වතෙකි. දරුවන් 14 දෙනෙකුගේ පියකි. ගිහි දිවියෙහි යතුකම් ඉටු කළ සත්පුරුෂයෙකි. මැදි වියෙහි පැවිදි විය. ගුරු ඇසුරෙහි ධර්ම විනය උගත්තේය. ගුරු හිමි නමකගෙන් උපදේශස් සමග නව ගුණ වැලක් ලැබුණේය. උපදේශ බුදු ගුණ වැඩිමයි. එය ආරම්භ කළේය. බුදු ගුණ භාවනාවේදී దేవතාවක්ම ජීවමානව මෙන් බුද්ධ රූපය දැක ඇති බව දිනපොතේ සඳහන්ය. කාලය ගෙවි ගියේය. ජරා ව්‍යාධි දෙක කය දුබල කළේය. බුදු ගුණ වැඩිම නතර නොවිය. අවසන් මොහොතෙහි සත් ගුණවත් කාරුණික තරුණ හිමිවරු පිරිත් දේශනා කළ අතර දෙස් තල්වා පිරිත් අසමින්ම 2015 ජූලි මාස 15 වන දින උදේ 9:15ට දෙනස් වසාගෙන හොඳ සිහියෙන් කය අතහරින ලදී. මේ අපවත් වූ දිගන සීලානන්ද ස්වාමින් වහන්සේය. පොතෙහි සටහන් කර තිබූ වඩන ලද බුදුගුණ ප්‍රමාණය 11 කෝටි 36 ලක්ෂ 86522 කි. මෙසේ සසුන්ගත වූ කුල පුත්‍රයන් වහන්සේලා පවා තමන් සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේගේ උත්තරීතර ගුණ නිරන්තරයෙන්ම සිහි කරමින් ජීවිතය ගත කරමින් ඒ බුදුගුණ බලෙන් ජීවිත සනසා ගන්නා අතර ගිහි සත්පුරුෂයන්ද එය ආදර්ශයටගෙන තම సంతාන තුල ලෝභ, දේශ, මෝහ, මාන, ඊර්ෂ්‍යාදී පාපී අකුසල ධර්මයන්ට ඉඩක් නොලැබෙන පරිදි විවේක ඇති සෑම විටම කිසි වෙහෙසක් නැතිව මහන්සියක් නැතුව වියදමක් නැතුව බුදුගුණ සිහි කරමින් තථාගත සරවත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වන්නේ නම් එවැනි සත්පුරුෂයන්ට මරණය බයක් වෙන්නේ නැහැ මරණය දුකක් වන්නේ නැහැ මරණයෙන් පසු බයක් නැහැ. මරණයෙන් පසු දුකක් නැහැ. සිහි නුවණින් නිර්භයව මරණයට මොහොන දී නිදාපවිදියාක් මෙන් සුගතිෙහි ඉපදීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවා පමණක් නොවේ. වර්තමාන ජීවත් වෙන අවස්ථාවේදී තමා කරා පැමිණෙන අනේකාකාර ව්‍යාසන උවදුරු මිනිස් නොමිනිස් සත්‍යයන්ගෙන් පැමිණෙන සතුරු උපද්‍රව පවා වැළකී තම ජීවිතයට ආරක්ෂාව සැලසෙන මහානුභාව සම්පන්න ඒ බුද්ධානුස්සති භාවනාව පුරුදු කෙරෙත්වායි මෛත්‍රියෙන් සිහිපත් කරන අතර අනේ සෑම මොහොතකම සිහිය දියුණු කරගනිමින් සිහි මුලාවටපත් නොවි සිදු කරන්නට පුළුවන් ඕනෑම තැනකදී ගමනක් යනකොට හැම අවස්ථාවකදීම සිදු කළ හැකි සරල භාවනා ක්‍රමය සක්මන් භාවනාව මේ කුඩා දහම් ග්‍රන්ථයෙන් බුද්ධානුස්සති භාවනාවත් සක්මන් භාවනාවත් කියන මේ දෙකම ඉදිරිපත් කරන අතර මේ කුඩා දහම් පොත පරිශීලනය කරමින් ඔබට නිවන දක්වා ඔබේ පාරමී කුසල් වඩා ගන්නට හැකියාව ඇති බව සඳහන් කරමි. ආරම්භය. එවිදීම වනාහි ලෝකයේහි වාසය කරන සෑම සත්වයන් විසින්ම කරන්නා වූ දෙයකි. අපා දෙපා සිව්පා බහුපා සියලු සත්වයෝ කුමන දෙයක් සඳහා හෝ ඇවිදිති. ඇතම් හෝ ආහාර සොයමින්ද ධනය වස්තුව සොයමින්ද නෑ හිත මිතුරන් සොයමින්ද සහකරු හෝ සහකාරිය සොයමින්ද තවත් වරක අහිතවත් සොර සතුරන් සොයමින්ද යති විනාද ගමන් හා වන්දනා ගමන්ද යති නොලැබූ දේ ලැබීමට මෙන්ම ලැබී ඇති දේ රැක ගැනීම සඳහාද රැකියාව ශිල්ප ක්‍රම සොයමින්ද නොදුටු දේවල් දැකීම නොදුටු තැන් බැලීම පියන් සමග එක්වීමට මෙන්ම ප්‍රිය විප්‍රයෝගය නිසාද ඇවිදිති සමස්තයක් ලෙස ගත් කලෙහි රූප ශබ්ද ගන්ධ රස පහස සොයමි දැකීම ඇසීම, විඳීම සඳහාම සකල සත්ව ප්‍රජාවම උපතේ පටන් මරණය දක්වාම හැකි වූ මොහොතේ පටන් නොහැකි වීම තෙක්ම ඇවිදිති. අහසෙහිත් ඇවිදිති. පොළොවේහිත් ඇවිදිති. ජලයෙහිත් ඇවිදිති. ගොඩබිමත් පමණක් නොව සත්ව ශරීර තුලත් ශරීර මතු පිටත් ඇවිදිති. සතර අපායෙහි ඇවිදිති. මිනිස් ලොව තුලත් ඇවිදිති. දිව්‍ය බ්‍රහ්ම ලෝකවලත් ඇවිදිති. අවදිව ඉන්න කල්හි ඇවිදිමින් සිට සෑහීමකට නොපැමිණ. නිදිගත් කල්ලිත් සිහිනෙන් ඇවිදිති. මෙසේ අවීචයේහි පටන් අකනිටා බඹතලය දක්වාම ගොස් ආපසු වෙති. මෙලවත් ඇවිදිති. පරලොවත් ඇවිදිති. සසර පුරාම ඇවිදිති එහි අවසානයක් නම් නොදකිති මෙබඳු වූ ඇවිදීම ප්‍රකෘති මනසින් මෙන්ම විකෘති මනසින්ද කරනු ලැබේ කුමන හේතුන් නිසා ඇවිදින්නෝද ලෝභ දේශ මෝහයෙන් හා අලෝභ අදෝස අමෝහ යන හේතුසය මුල් කරගෙනම ඇවිදින්නෝය මේ ඇවිදීමෙහි ආදීනවයන්ද ඇත. ආස්වාදයක්ද ඇත. ආදීනවයන් කරන කොටගෙන తాවකාලික ඇවිදීම නතර කළත් ආස්වාදය නිසා නැවත ඇවිදීම සිදු කෙරේ. ඇවිදිනුයේ සිත් ඇති සත්වයෝය. ලෝභ දෝෂ මෝහ ඇත්තේ සිත් තුලය. අලෝභ අදෝෂ අමෝහ ඇත්තේද සිත් තුලය. අස කන නාසය දිව කය පිනවීම සඳහා ආස්වාදය ලබා ගැනීමට ඇවිදුණියේ ලෝභ සිත් වලිනි. තවත් සත්වයකට අනුසත පොදු හෝ පුද්ගලික යම් දෙයකට හානි පැමිණීමට විපත් කරදරයක් කිරීමට සිතා ඇවිදීම කරනුයේ ද්වේෂ සිත් වලිනි. මේ දැතින් දෙතන් හිම මෝහය යෙදන අතර සුදුසු අරමුණක් නැතිව හිස හැරුණු අතේ නිකරුණේ ඇවිදීම මෝහයෙන් කරන ඇවිදීමකි. මේ තුන් ආකාර වූම ඇවිදීම මෙලොවත් ඇතම් නරක ආදීනවයන් හා සසර දුගතිය සඳහා හේතු වෙමින් දුක පිණසම පවතී. ඇස කන නාසය දිව කය පිනවීමේ ආස්වාදයෙන් තොරව ජීවිතයේ පැවැත්වීමේ ප්‍රයෝජන සලකා වැඳීම් පිදීම් දීම් ගරු කිරීම දාන ශීල භාවනාදිය සඳහා අනුන්ට අවංක සිතින් උදව් කිරීමට කළගුණ තකා සැලකීමට කුසල්‍යය සිතා ශ්‍රමදාන කටයුතු වලට යාම හොඳ නරක කියාදී අන්‍යයන් පවින් වැළකීමට ලාභ අපේක්ෂාවෙන් තොරව ධර්මදේශනා පැවැත්වීමට ලාභ අපේක්ෂාවෙන් තොරව ධර්මය ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට යාම මැරෙන්න යන සත්වයන් ලෙඩුන් බේරා ගැනීමට සුවපත් කිරීමට ආදී ඒහා සමාන මෛත්‍රී කරුණා සිතවිලි වලින් යාම අදෝෂ සිත් වලින් කරන ඇවිදීමකි මේ දෙතන් හිම අමෝහය යෙදෙන අතර නිවැරදි තුම් ප්‍රයෝජනවත් දේ සඳහා යාමෙහි අර්ථවත් බව සලකා සිහිනුවණින් යාම අමෝහ සිත් වලින් කරන ඇවිදීමකි. මේ තුන් ආකාරයේ ඇවිදීම මෙලොවත් බොහෝ ආනිසංස උපදවමින් පරලව සුගතිය කරා යොමු වී බොහෝ සැප විපාක ඇති කරේ. ඇවිදීමේහි ආදීනව හය. චකෝමේ ගහපති පුත්ත ආදීනවා විකාල විසිකා චරියානු යෝගේ. අත්තාපිස්ස අගුත්තෝ අරක්කිතෝ හෝති. පුත්ත දාරම්පිස්ස අගුත්තෝ අරක්කිතෝ හෝති. සාප තෙයම්පිස්ස අගුත්තං අරක්කිතං හෝති. සංකියෝච හෝති පාපකේසු තානේසු. අභූත වචනංච තස්මින් රූහති බහුන්නංච දුක්ඛ ධම්මානම් පුරක්කතෝ හෝති දීඝ නිකාය සිඟාලක සූත්‍රය ගහපති පුත්‍රය නොසුදුසු කාලය වූ රාත්‍රී කාලයෙහි තන තන ඇවිදීමෙහි මේ ආදීනව සයකි. තමාගේ ආරක්ෂාව නොමැතිවීම. අඹ දරුවන්ගේ ආරක්ෂාව නොමැතිවීම. තම නිවසේහි වස්තු ආරක්ෂා නොවීම. වැරදි දෙයක් සඳහා යනු ඇතැයි දකින අය සැක කිරීම. නොකල වැරදි වලට භාජනය වීම. රාත්‍රී කාලය හැර දහවල් දැඩි උණුසුම් කාලය. අධික වැසි වසින කාලය. යුද කෝලාහල සතුරු උවදුරු පවතින කාල. අලිකොටි වලස් සර්පාදී සතුන් ගැවසෙන කාල ගත හැකිය. එසේ ඇවිදීම නිසා සර්ප දෂ්ට කිරීම, සතුන් පහර දීම, අකුණසර වෙඩිසර වැදීම, නායයා ගම් වතුර ආදියට හසු වීමෙන් තම ආරක්ෂාව නැති වේ. නිවසෙහි ප්‍රධානියා නොකල්හි ඇවිදීම අඹතරුවන්ද එවැනි දේවල්ට පුරුදු වේ. නැතිනම් ඔහු සෙවීමට ගොස් කරදරවලට පත්විය හැකිය. එසේ නොවුනහොත් නිවැසි බලවතා නොමැති කල්හි සොර සතුරන්ගේ හෝ සල්ලාලයන්ගේ බලපෑම් වලට දුර්වලයන් වන අඹදරුවන් පහසුවෙන් ගොදුරු විය හැක. ගෙහිමියා රාත්‍රී කාලෙහි නිවසින් පිට ඇවිදින බව දන්නා වූ සොර සතුරන් විසින් නිවසෙහි ඇති දේවල් පැහැර ගැනීමද සිදුවිය හැකිය. ඇතැම් විට වෙනත් අය විසින් කරන ලද සොරකමක් අපරාධයක් සම්බන්ධව සැකකාරයෙකු බවට පත්වේ. බුරු චෝදනාවන්ට ලක්වේ. මෙසේ ඇවිදීම හොඳ දෙයක් වුවත් නොසුදුසු වූ කාලයේ ඇවිදීම බොහෝ විපත්වලට හේතු වේ. දැලට හසු වූ මත්ස්‍යය දිනක් ජලයෙහි වසන මත්ස්‍යයෙක් මත්ස්‍යාවක් සමග ලෝභ සහගත සිතින් ක්‍රීඩා කරමින් ඇය පසුපසින් ගියේය. මසුම් මරන්නන් විසින් දලක් තමා තිබින. මත්ස්‍යාව දැලෙහි ගන්ධය දැනී වහාම දල මග හැර වේගයෙන් පිහිනා වෙනත් දිශාවකට ගියාය. ඇය පසුපසින් පැමිණි මත්ස්‍යා රාගයෙන් අන්ධව සිටි බැවින් මත්ස්‍යාවගේ ගන්ධය මිස දැලෙහි ගන්ධය නොදැනී ඉදිරියටම ගොස් දැලෙහි පැටළුණේය. මසුම් මරන්නන් විසින් එම මත්ස්‍යයා දැලෙන් මුදා සූර්ය තාපයෙන් රත් වූ වැල්ලෙහි දමන ලදී. දැන් මේ මත්ස්‍යයා උඩින් සූර්ය රශ්මියෙන්ද යටින් රත් වූ වැල්ලෙන් දැවෙමි. මේ සූර්ය රශ්මියවත් වැල්ලෙහි රශ්මියවත් මා තවන්නේ නැත. මගේ මත්ස්‍යාව වෙනත් දිශාවකට ගොස් වෙනත් මත්ස්‍යයෙකු සමග සතුටු වෙනවා ඇති. එම කාරණය බොහෝසෙයින් මාව තවන්නේ යයි වැළපෙන්නට විය. එම අවස්ථාවෙහි අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ එතනට පැමිණියේය. එම ජීවිතයේ බෝධිසත්වයන් වහන්සේට සියලුම සත්වයන්ගේ භාෂාවන් දැනගැනීමේ හැකියාව තිබින. එනිසා වැළපෙන මත්ස්‍යයාගේ හඬ ඇසී මසුම් මරන්නන්ගෙන් ඔහුව ලබාගෙන ජලයට මුදා හැරියේය. එසේ නොවූයේ නම් රාග ගින්නෙන් දැවෙමින් සිට මැරී නිරේහි හෝ പ്രേත ලෝකෙහි උපදින්නට ඉඩ තිබිනි. මේ ලෝභයෙන් ඇවිදීමේ ආදීනව දැක්වීමට එක් කතාවක් පමණි. ජාතක අට කතා. විදූඩප රජුගේ මරණය. විදූඩප යනු කොසල් රජුගේ පුත්‍රයෙකි. ඔහු තමාට අවමානයක් කරන ලදැයි බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් වන ශාක්‍ය රජවරුන් සමග කෝපව වෛර බැඳ සිටියේය. වරකේම දේශ සහගත සිතින් ශාක්‍යයන් නැසීම පිණිස සේනාව සමග පිටත් විය. බුදුරජාණන් වහන්සේ නිසා ගමන වැරදුණි. දෙවෙනි තුන්වෙනි වතාවන් හිත වැළකුණි. සිව්වෙනි වතාවෙහි බුදුරජාණන් වහන්සේගෙන් බාධාවක් නොපැමිණි බැවින් නොනවති ගොස් ශාක්‍ය වංශිකයන් කුඩා දරුවන්ගේ පටන් ඝාතනය කර ආපසු එන ගමනේදී රාත්‍රී කාලයේහි දියසෙඳේ තිබූ අචිරවතී ගංගාවෙහි වැලිතලාව මත කඳවුරු බැඳ සිට හදිසියේ පැමිණි සැඩ ජල ප්‍රවාහයෙන් ගසාගෙන ගොස් මරණයටපත් වූහ. මේ द्वේෂයෙන් ඇවිද ගොස් සිද වූ විපතකි. ධම්මපදට්ට කතාව. මිත්තක වින්දක අතීතයේහි මෙත්තක වින්ද නැමැත්තෙක් මවට පහර දී නිවසෙන් පිටව ඇවිදගෙන ගොස් අපමහා බෝධිසත්වයන් වහන්සේ ළඟ කලක් සිට එතනින්ද පිටව හිස හැරුණු අතේ ඇවිදගෙන ගොස් වෙළඳ පිරිසකට එකතුව මොහොත මැදදී නැව නතර වූ පසු මොහු කාලකන්ණියකයි තීරණය කර මොහොතට දමන ලදී. පසුව මේ අවාසනාවන්ත පුද්ගලයා මුහුදෙහි ලී පුවරුවක ආධාරයෙන් පිහිනාගෙන යන අවස්ථාවේදී පෙර භවයන්හි කුසල් හා අකුසල් දෙකම සිදු කරන ලද විමාන ප්‍රේතියන් පිරිසක් පුරුෂයන්ගෙන් තොරව මේ මහා සාගරයෙහි වාසය කරනවා. එම අවස්ථාවෙහිදී මේ මහා සාගරයේ මැද පිහිනාගෙන යන මේ අවාසනාවන්ත පුද්ගලයා දැකලා මේ විමාන ප්‍රේතියන් ඔහුව තමන්ගේ විමානයට කැඳවා මහු සමග කුසල විපාක වශයෙන් දිව්‍යමය සැප සම්පත් විඳලා අකුසල කර්ම විපාක වශයෙන් දුක් විපාක විඳීමට යන අවස්ථාවේදී මේ පුද්ගලයා පමණක් විමානයේ නවත්වා ගියාට පසුව මොහු එතන නොසිට නැවතර පිහිනාගනාපු ලෑලි පුවරේ ආධාරයෙන් පිහිනාගන ගොස් දූපතකට ගොඩ විය. දූපතට ගොඩ වී අවිදින කල්හි එළුවකගේ වේශයෙන් හැසුරනා වූ අමනුෂ්‍යයෙක් දැක එළුවෙකයි සිතා අල්වා ගන්න ගොස් අමනුෂ්‍යයා විසින් පයින් ගසා පහර දෙන ලදුව දූපතේ සිට මොහොත මතින් විසිව ගොස් තම රටටම නැවත වැටි ඇවිදගෙන යන අවස්ථාවෙහි රජුට ආයත් එළුවන් තනබුදිමින් සිටුන් දැක වැරදි ලෙස මෝහයෙන් මෙසේ සිටුවේය මම මහ මොහොතෙහි සිට දූපතෙහි එළුවෙක් අල්ලා ගන්න ගොස් එළුවා විසින් පහර දී මම මේ මෙගොඩට දමන ලදී නැවත වතාවක් මම මේ එළුවාගේ පාදයෙන් අල්ලා ගත්තොත් මේ එළුවා පයින් ගසා මම නැවත මොහොතෙහි තිබෙන දිව්‍ය සම්පත් විදින දිව්‍ය විමානයකට විසවෙනු ඇතැයි ස්ථා එක් එළුවෙක් අල්වා ගන්න යාමේදී ඇල්ලූ විගසම එම එළුවා කෑගසන හඬ ඇසී ආරක්ෂකයින් පැමිණ ඔහු අල්වා රජුට බාර දෙන ලදී. පසුව සොරකැයි තීරණය කර මරණ දඬුවම නියමේවිය. වද බෙර ගසමින් හිසකසා දැමීමට ගෙන යන කල්හි බෝධිසත්වයන් වහන්සේ ඔහුව දැක හඳුනාගෙන අනුකම්පාවෙන් නිදහස් කරගත්තේය. එසේ නොවන්නට අවාසනාවන්ත මරණයකට පත්වෙන්න ඉඩ තිබුණේ. මේ මෝහසිතින් ඇවිදීමේ ආදීනවේ දැක්වීමට එක් උදාහරණ කතාවක්. ජාතකට්ට කතාව. සන්තති මහඇමතිතුමා මීට පෙර 91 වෙනි කල්පයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මෙලව පහළ වූසේක. ඒ බුදුරජාණන් වහන්සේගේ පියතුමා බන්දුම රජතුමාය. එකල එක පින්වතෙක් මෙසේ සිතුවේය. මං අනුන්ට කරදරයක් පීඩාවක් නොකර කුමන දෙයක් කරම් දැයි කියාය. එවිට ඔහුට මෙසේ අදහස් විය. ධර්මයට අනුන් යොමු කිරීම ඉතාමත් හොඳ දෙයක්. මා විසින් එය කළ යුතුය. එතෙන් පටන් මහජනයා සහභාගී කරමින්, දන් දෙමින්, පින් කරමින්, ධර්මය අසමින්, පන්සිල් රකිමින්, පොහේ දින උපෝසතව වාසය කරමින් බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට සත්කාර කරන්නයි කියමින් ධර්මഘോഷක කටයුතු සිදු කරමින් ඇවිද්දේය. මොහුගේ මෙම ක්‍රියාව දැනගත් බන්දුම රජතුමා විසින් ඔහුව කැඳවා කරුණ විමසා එම ක්‍රියාවට පැහැදී පළමුවෙනි වතාවෙහි පයින් නොගොස් අසුපිට නැගී ඇවිදින්නේ කියා අශ්වයෙක දුන්නේය. දෙවන වතාවෙහි අශ්ව රථයක් හා තුන්වෙනි වතාවෙහි එකල පැවති වටිනාම උසස්ම වාහනය වූ හස්ති වාහනයක් සහිත බොහෝ වූ වස්තුව සමග රන් පළඳනාවක්ද දෙන ලදී. එතැන් පටන් එකල පැවතියා වූ පරමාශ වූ අවුරුදු 80000ක්ම අන් අය පින්කම්වල යොදවමින් ධර්ම ഘോഷක කර්මය කරමින් ඇවිද්දේය. ඉන්පසු සසර බොහෝ සැප විඳින්මින් පැමිණ මහකොසල් රජතුමාගේ ඇමතිවරයෙක් විය. ශරීරයෙන් සඳුන් සුවඳ වහණය වූ අතර මුවින් මහනෙල් මල් සුවඳ නිකුත් විය. දිනක් කැරැල්ලක් සංසිඳ වීම සඳහා රජතුමා විසින් යවන ලදුව ඒ කැරැල්ල සංසිඳ වීමෙන් පසුව සතට වූ රජතුමා සතියක් රාජ්‍ය සම්පත් පැවරීය. එම සතිය පුරාම රැඟුම් දැක් වූ නාටිකාංගනාවක් හදිසියේ අභාවයට පත්විය. එයින් හටගත් ශෝකය බලවත් විය. එය දුරු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ වෙත ආවේය. ඉන්පසු ඇමතිතුමනි ඔබ මේ ස්ත්‍රියගේ මෙබඳුම මරණය නිසා ශෝකයෙන් හඬා වැගුරු කඳුළු මහා සමුද්‍රයේ ජලයටත් අධිකය. එය ඔබට නොපෙනේ. එම නිසා ඉක්මනු අතීතය ගැන නොසිතන්න. ශෝක නොකර අතහරින්න. නොපෙපෙනි අනාගතය පලිබෝධයක් කර නොගන්න. දැන් පවතින කිසිවක් උපාදාන වශයෙන් දැඩිව අල්වා නොගන්න. එවිට ඔබ ශෝක රහිතව සංසිඳෙන්නේ යයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළසේක. මේ දේශනාව ඇසූ පසු ඔහුගේ ශෝකය සංසිඳින. අතීත අනාගත වර්තමානයන තුන් කාලයටම අයත් කිසිවක් උපාදාන වශයෙන් අල්ලා නොගෙන කෙලසුන්ගෙන් මිදී රහත් භාවයට පත්විය. ඒ වන විට ආයුෂද අවසන් වූ බැවින් එදිනම පිරිමම් පාන ලදී. අලෝභ, අදෝස අමෝහ වූ කුසල් සිත් වලින් වසර 80000ක් කළ ඇවිදීම හේතුවෙන් නිමක් නැති තෙක් ඇවිද්දා වූ දීර්ඝ සංසාර ගමන අවසන් විය. ධම්මපදට්ට කතා. චංකමානි සංස පංචමේ භික්කවේ චංකමේ ආනිසංසා කතමානි පංච අද්දානක්ඛමෝ හෝති පධානක්ඛමෝ හෝති අප්පා බාදෝ හෝති අසිතපීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. මහණෙනි, සක්මන් කිරීමෙහි ආනිසංස පහකි. දීර්ඝ ගමන් පයින් යාමට හැකි වේ. වීරිය වර්ධන වේ. රෝගාබාධ අඩු වේ. කන බොන ලද ආහාර ඉතා හොඳින් දිරවයි. සක්මන් කිරීමේදී ලබන ලද සමාධිය ශක්තිමත්ව බොහෝ වේලාවක් පවතී. මෙහි මුලින් කියන ලද ඇවිදීම යනු සාමාන්‍ය ව්‍යවහාර වචනයයි. ඒ ශාසන ව්‍යවහාරයෙන් සක්මන් කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ. අතීතයේ බොහෝ දෙනා පාගමනින් ඇවිදීම කළ බැවින් ලෙඩ රෝග අඩුව ඕනෑම දෙයකට ශරීරයේ ඔරොත්තු දෙන ස්වභාවයෙන් යුක්ත වූහ. අධික තරබාරු බව නැතිව දෙපයෙහි මස්පිඩු ශක්තිමත්ව පිහිටා නහර හොඳින් ක්‍රියාකාරීව ඡන්දි හොඳින් නැවීමද සිදුවීමෙන් වාතාබාධ නැතිව දෙපා මනාකොට නවා උඩුකය ඍජුව තබා වාඩි වීමේ හැකියාවද පැවතුනෝය වර්තමාන ජනතාව යාන්ත්‍රීයකරණය වී සුකෝපභෝගී සයනාසනාදිය හා අධි සුකෝපභෝගී වාහන වලින් ගමන් යාමට පුරුදුව කඳු නැගීමට හා ඊතා සුළු දුරක්වත් පාගමනින් යාගත නොහැකි දුර්වලයන් බවට පත්ව ඇත. දෙපා නවාගෙන විනාඩි 5ක්වත් එක ඉරියව්වෙන් වාඩි වී හිඳීමට නොහැක. ගසකට කණුවකට බිත්තියකට හේතු නොවි හිඳීම අපහසුය. ස්වාමින් වහන්සේලා මව්පිය ගුරුවර වැඩිහිටි අය තමා වෙත ආවත් තමා ඉදිරියෙන් ගියත් වහා නැගිට ගරු කිරීමට තරම් වීරිය නොමැතිකම නිසා හිඳගත් තැනම läග සිටින අලසයන් බවට පත්ව තන තන දමන ලද මස් පර්වත බවට පත්ව ඇත තෙල් බහුල පිටි බහුල ශීනි අධික අධිපෝෂණයෙන් යුක් ආහාර ප්‍රමාණයේද ඉක්මවා අනුභව කිරීමෙන් පසුව සක්මන් නොකර හිඳීම හෝ නිදීම කරන නිසා මනාකොට ආහාර දිරවීම සිදු නොවීම හේතු කරගෙන රෝග බහුල බවට පත්වේ වීරියකරණයට සිත නොනැමේ. කයෙහි අකර්මණ්‍යතාවය නිසා අලසව කුසීතව සිටීමට සිදුවේ. මෙම කුසීත බව නිසා සීල සමාධි ප්‍රඥා පූර්ණය පිළිබඳව අබිරුචි බවක් නැතිව අරතියම ඇතිවේ. මෙසේ අරතිය හා තීන මිද්දය නම් වූ අලස කුසීත බව මාරයාගේ සේනාවන්ගෙන් දෙදෙනෙකි. මේ මාර සේනාව පරාජය කොට වීරිය කරණයට ඇවිදීම හෙවත් සක්මන් කිරීම පැවැත්විය යුතුම අවශ්‍යම දෙයකි. දසමාර සේනාව කාමාතේ පඨමා සේනා ဒ ුතියා අරති උච්චති තතියා කුප්පිපාසාතේ චතුත්ථි තණ්හා පවුච්චති පංචමේ තීන මිද්ධන්තේ චට්ඨා භීරුපවොච්චති සත්තමේ විචිකිච්ඡාතේ මක්ඛෝ තම්භෝතේ අටමේ ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡාලද්ධෝ චයෝ යසෝ යෝ චත්තානං සමුක්ඛංසේ පරේචමව ජානති ඒසා නමුචිතේසේන කන්හස්සා විප්පහාරිනින් නතං අසූරෝ ජිනාති ජෙත්වා ච ලබතේ සුඛං තී කාම සම්පත් හා ඒ වාට ඇති ගිජු බව මායාගේ පළවෙනි සේනාවයි. ගුණධර්ම කුසල ධර්මයන්ට ඇති අකමැත්ත වූ අරතිය දෙවෙනි සේනාවයි. ගුණධර්ම වැඩිවීමට ඇති බාධක වූ කුසගින්න හා පිපාසය තුන්වෙනි මාර සේනාවයි. ධනය, වස්තුව, උපකරණ සෙවීමේ ආශාව සිව්වෙනි මාර සේනාවයි. වස්තු සෙවීමේ ආශාව ඇතිව වෙසෙන සිත පීඩාවට පත්වීම නිසා තීන මිද්දේ ඇතිවේ. අලසකම නිසාද තීන මිද්දේ වැඩි මේ පස්වෙනි මාර සේනාවයි. මෙසේ සොයන ලද වස්තු උපකරණ නොලැබීමෙන් හෝ ආශාවෙන් සොයාගත් දේ නැතිවේ යන බය ඇතිවේ. භාවනාව සඳහා වාඩි වී සිටීමේදී දැනෙන දැඩි ශරීර වේදනාවන් නිසා ශරීරයට හානි වේයයි හෝ දුර වූ ආරණ්‍ය ගල්ගුහා ආදීෙහි මෙන්ම රාත්‍රී අඳුරෙහි සිටීමේදී බය ඇතිවේ මේ බය සයවෙනි සේනාවයි එසේ වාසය කරන කෙනාට කුසල ධර්මයන්ගේ යහපත් ප්‍රතිඵල වන ධාන මාර්ගඵල නොලැබෙන කල්හි ඒවා පිළිබඳ සැක ඇතිවේ. මෙබඳ වූ සැක සත්වෙනි සේනාවයි. මෙසේ තමාට ලබාගත නොහැකි වූ උසස් ගුණ ඇත්තා වූ අයගේ ගුණයන් අසන විට හෝ දකින විට ඒවා ඉවසිය නොහැකිව අනුන්ගේ ගුණ යටපත් කරමින් කතා කිරීම ක්‍රියා කිරීම නම් වූ ගුණමකු බවහා සිල්වත් වැඩිහිටි ගුණවතුන්ගේ ගුණයට ගරු නොකරන අවවාද පිළි නොපදින වරද පෙන්වා දුන් පසු වරද පිළිගෙන නිවැරදි නොවන තමාගේම මතයෙහි දැඩිව පිහිටා සිටීම වූ තම්බයද යන කෙලෙස් ධර්ම දෙක අටවෙනි මාර සේනාවයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාද වැරදිරස ලබා ගන්නා ලද ප්‍රසිද්ධිය හා පිරිවර නිසා ඇතිවන උඩඟුකම යන මේවා නවවෙනි මාර සේනාවයි. තමා උසස් ලෙසද අනුම් පහත් ලෙසද සිතා කටයුතු කිරීම දසවෙනි මාර සේනාවයි. නිවන් මඟ යන්නන්ට අනතුරු පිණිස පවතින කළු ධර්ම වූ ඉහත සඳහන් කෙලෙස් වීරිය නැති අලසයාට ජයගත නොහැකිය. කය හා ජීවිතය කෙරෙහි දැඩි බැඳීම් නැති කුසගින පිපාසා කාය පීඩා ආදිය ඉවසමින් කායික සැපයට නොබැදී කායික සුවයම නොසොයන වීරියවන්තයෝම මේ දසමාර සේනාව පරදවා චිත්ත සමාධි මාර්ගඵල නිවන් ලබන්නේ යනු ඉහත සඳහන් සර්වඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ගාතාවන්ගේ තේරුමයි. සූත්‍ර නිපාතය. සක්මන් දෙක එලිමහන් සක්මන හා ඇතුල් සක්මන කියා සක්මන් දෙවර්ගයක් ඇත. එලිමහනේ සක්මන් මළුවක් සදන කල්හි නිතර ජලයෙන් යට වෙන පහත් තැනක නම් ගලින් ගඩොලින් බැමි බැඳ එසේ නැතිනම් වැව් බැම්මක්සේ උසට පසින් පුරවා සාදාගත යුතුය. එහි මතු පිට වලගොඩලි නොවන පරිදි පස් දමා සම කරගත යුතුය. එම සක්මන වඩා දිග නොවුද වඩා කෙටිද නොවූ සම ප්‍රමාණයේ එකක් විය යුතුය. රියන් 20ක් 60ක් අතර දිගින්ද රියන් දෙකක් හෝ දෙකහමාරක් පමණ පළලින් යුක්ත වීම ප්‍රමාණවත් වන අතර ශක්මන් කරන කෙනාගේ සිතට ගැළපෙන පරිදි ප්‍රමාණ සාදා ගැනීම වඩා වැදගත් වේ. ශක්මන වටේටම රියනක් තරම් පළල වේදිකා කොටසක් ලැබීම ඉතාම යෝග්‍ය වේ. එම වට ප්‍රදේශය වල් වැවෙන්න නොදී පිරිසිදුව තබා ගැනීමෙන් සරප පත්‍ය ගෝනසු ආදී විසකුරු සතුන් නොගවසීමත් හදිසියේ පැමිණිය හොත් හොඳින් පෙනෙන බැවින් ආරක්ෂාව පිණිස වේ. ශක්මන් කරන මැද පෙදෙස දෙපයට පහසුව දැනෙන පරිදි හොඳින් හලා ගල් බොරළු ඉවත් කරන ලද වැලි අතුරාගත යුතුය. කුඩා ක්‍රමේ සතුන් බොහෝසෙයින් ගැවසෙන ප්‍රදේශයක් නම් ශක්මන් කරන විට පෑගී මරණයට පත්විය හැකි බැවින් ශක්මන වටේට දියාගලක් ඉදි කිරීමද යෝග්‍ය වේ. ඇතුල් ශක්මන් කුටිය සේ බිත්ති බැඳ වහලක් යොදා සාදාගත යුතු අතර දොර ජනෙල් සවි කර බිමට වැලිය අතුරා හෝ වර්තමානයේ පවතින දේ අනුව සිමෙන්ති යොදා හෝ ටයිල් අතුරා ගැනීම සුදුසුය. පොළව අධික සීතලෙන් යුතු ප්‍රදේශයක් නම් පැදුරු කලාල් හෝ කාපට් අතුරා හෝ රෙදි පාවඩ වැනි දෙයක් අතුරා ගැනීම සුදුසුය. ක්‍රමානුකූල සක්මනක් සඳහා මෙසේ දැක්වුවද පවතින ඉඩ ප්‍රමාණය අනුව සක්මනක් නැති තැනක වුවද ඕනෑම සමබිමක සිට සක්මන් කළ හැකිය. මිදුලක් හෝ ගෘහ ආලින්දයක හෝ සඳලු තලයක හෝ නිවසක් තුළ හෝ විහාරස්ථානයක නම් සෑමලු බෝමලු විහාරමලු හෝ නිතර ජනයා නොගැවසෙන තනිතලා පාරක් වද භාවිතයට ගත හැක. ඉහතින් කියන ලද අයුරින් සාදා ගන්නා ලද සක්මන සක්මන් කිරීමේදී සීමා සහිත වූ දිගපළලින් යුතු ප්‍රදේශයකම ඇවිදීම සිදුවන බැවින් සිතෙහි විසිරීම අඩු වී වහා සිත තැම්පත් වේ. සක්මනක් නැති ලොකු මිදුලක් පාරක් වැනි තැනක නම් සක්මන් කිරීම සඳහා එක්තරා දිග ප්‍රමාණයක් වෙන් කරගෙන එම වෙන් කර ගන්නා ලද සීමාව තුල ඍජු මාර්ගයක් තුල සක්මන් කළ යුතුය. එසේ නොවුනහොත් සිතේ විසිරීම වැඩි. කෙටි දුර ප්‍රමාණයක ඇවිදීමේදී කෙටි වේලාවකින් ආපසු හැරීම සිදුවන නිසා එය සිත විසිරී සමාධියට බාධාවක් විය හැකි බැවින් ඊතා කෙටි දුර ප්‍රමාණයක් තෝරා නොගත යුතුය. මෙසේ සක්මනෙහි දුර ප්‍රමාණය සෑම දිනාටම එක සමාන විය යුතුය කියා නියමයක් නැත. එක් එක් අයගේ රුචිය විවිධ නිසා තම තමාගේ රුචිකත්වයට අනුව සක්මන තෝරාගත යුතුය. නිතර සතුන් ගැවසෙන්නා වූද බොහෝ ජනයා ගැවසෙන තැන් වගේම දර්ශනීය තැම් ඇතැම් අයට බාධක විය හැකිය. සුන්දර දසුන් ප්‍රිය කරන පුද්ගලයන් අවට පරිසරයෙහි ඇති සුන්දර දේවල් නිතර ඇස ගැටීම නිසා තමා නොදැනීම ඒ දෙසට අවධානය යොමු වී දර්ශන රාගයෙන් සතුටු වෙමින් සිතින් ඒවාහි ආස්වාදයේ විඳිමින් ලෝභ වසඟව සමාධියෙන් පිරිහි. නිතර ජනයා යනේන සතුන් ගැවසෙන තැන්වල සක්මන් කිරීමේදී තමාගේ කාර්යයට බාධා පැමිණේ යයි සියුම්ව දේශයේ ඉපදීමට ඉඩ ඇති බැවින් පරිසරය කොතරම් සුන්දර වුවත් කවුරු ආවත් ගියත් ඒ කෙරෙහි අවධානය යොමු නොකර තමා කෙරෙහිම තම කාර්ය කෙරෙහිම අවධානය ඇතිව සක්මන් කරන්නන්ට මේ කිසිවකින් බාධාවක් නොවේ. බාහිර දේ බලමින් සක්මන් කිරීමේදී සිත නොසන්සුන් වන්නාක් මෙන්ම තම දෙපා දෙසම බලාගෙන යාමේදී ඉදිරියේ ඇති දේ නොපෙනී පය පැකිලී බිම වැටීමටද පුළුවන්. එබැවින් දෙපා දෙස නොබලා වැඩි දුර හා දෙපස නොබලා අඩි 6ක් තරම් දුර පෙනෙනසේ දැස් යොමු කරමින් පාදයේහි ක්‍රියාව සිතින් දකිමින් සක්මන් කළ යුතුය. භාවනාවක් වශයෙන් සක්මන් කිරීම මෙසේ ඉදිරිපත් කළත් එදා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් රජ සිටු බමුණු පවුල් වලින් උසස් තත්වයේ ප්‍රණීත ආහාර පාන ලැබී ඒ දානය වළඳා බොහෝ ස්වාමින් වහන්සේලා සිරු ශරීර තරව රෝග බහුලව සිටිනවා දුටුවා වූ ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් මැද নমස්කාර කර ආරාධනාවක් කළේ ස්වාමින් වහන්සේලා ප්‍රණීත වූ උසස් ආහාර අනුභව කරලා හෙවත් දානීය වළඳලා උන්වහන්සේලා සක්මන් නොකර සිටීම නිසා බොහෝසේ රෝග බහුලව වාසය කරන බැවින් ස්වාමින් වහන්සේලාට සක්මන් කිරීමට නියම කරනසේක්වා කියා. මේ අනුව භාවනාවකින් සිත දියුණු කිරීමට පමණක් නොවේ. ශරීරයේ නිරෝගීතාවය පවත්වා ගැනීමටද මෙම සක්මන් කිරීම ව්‍යායාමයක් වශයෙන් සිදු කිරීම ගිහි පැවිදි සෑම දෙනාටම අත්‍යවශ්‍ය කාරණයක්සේ සලකලා එහි යෙදීම සුදුසුය. කණුව වටේ ඇවිදීමෙන් රහත් බව ලබා. තථාගත බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි දරුවන් 14 දෙනෙකුගේ මවක් සැමියාගේ අභාවයෙන් පසු සියලුම දේපල දරුවන් හට බෙදා දුන්නාය. ටික කලක් සැලකූ දරුවෝ ටිකෙන් ටික සැලකිලි අඩු කර පසුව නොසලකා හරින ලදී. එයින් කලකිරුණා වූ ඇය භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි විය. තමා මහලු කල පැවිදි වූ බැවින් අප්‍රමාදී විය යුතුයයි සිතා භික්ෂුණීන් වහන්සේලාගේ වත් පිළිවෙත් කරමින් උපස්ථාන කරමින් රාත්‍රී කාලයේහි කණුවක් වටේ කරකැවෙමින් ධර්මය සිහි කළාය. ඇවිදින කල්ලි ගස්වල හිස වදී වී යයි සිතා ගස අතින් අල්වාගෙන ගස වටේ ඇවිදිමින් ධර්මය සිහි කළාය. භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ හිඳිමින් ආලෝක ධාරාවක් යවා මනෝමය කයින් පෙනී සිට මා විසින් දේශනා කරන ලද ධර්මය සිහි නොකරන්නාගේ නොදකින්නාගේ වසර 100ක් ජීවත් වනවාට වඩා මා විසින් දේශනා කරන ලද ධර්මය දකින්නාගේ මොහතක් ජීවත් වීම උතුම් වෙයි පවසා කරන ලද දේශනා වාසා ප්‍රතිසම්බිදා ඥානලාභීව අරිහත්වයටපත් විය මේ මව දරුවන් හදා ඔවුන් විසින් නොසලකා හරින ලදුව දරුවන්ට බැන බැන ඇවිත්තේ නැත ජීවත් වීමට ක්‍රමයක් නැතයි වැරදි මඟ ගියේද නැත යා යුතු නිවැරදි මඟ තෝරාගත්තාය. පිහිට සෙවිය යුතු තැනින්ම පිහිට ලබාගත්තාය. පැවිදි බව ලබා කකා බිබී අලසව නොසිටියාය. පිරිය යුතු වත්පිළිවෙත් නිවැරදිව අනුගමනය කළාය. එදා ඒ දරුවන් මවට හොඳින් සැලකුවා නම් තවමත් දරුවන් හද හදා දුක් විඳ විඳ සසරෙහි ඇවිදින්නේ. රහත් වීමට පින් ඇති ඒ අම්මාට දරුවන් නොසලකීම හා සැමියා අහිමි වීම තම නිවන් මඟ යාමට ධර්මතාවයෙන්ම සිදු වූ දේවල්ය. එතුමිය තමාට අත් වූ සපතක් බවට පත් කරගත්තාය. ගස් වටේ කණු වටේ ඇවිදීමෙන් සිදු කළේ ධර්මය මෙනෙහි කිරීමයි. එහි අර්ථය නම් ධම්මානුස්සති භාවනාව සක්මන් කරමින් සිදු කළ බවයි. මෙසේ ධම්මානුස්සති භාවනාව ශක්මන් භාවනාවක් ලෙස කළ හැකි වූ භාවනාවකි. ධම්මපදට්ට කතා කුද්දක නිකාය. ඇවිදිමින් මෙත් වැඩීම. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේ තං විහාරං ඉදමාහු කුද්දකනිකාය සිටින කල්හිද ඇවිදින කල්හිද හිඳින කල්හිද යම්තාක් නිදන ඉරියව්වෙන් අවදිව සිටින්නේද ඒ තාක් මෛත්‍රිය පිළිබඳව සිහිය පවත්වන්නේ නම් මේ ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්ම විහාරයකයි කියන ලදී. මෙයින් පැහැදිලි වන්නේ සිව් ඉරියව්වේදීම මෛත්‍රී භාවනාව කළ හැකි බවයි. මේ අනුව මෛත්‍රී භාවනාව සක්මන් භාවනාවක් වශයෙන් කළ හැකි භාවනාවකි. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් අමනුෂ්‍ය වූදුරකට මැදි වූ ස්වාමින් වහන්සේලා පිරිසකට අමනුෂ්‍ය වූදුර වලක්වා අමනුෂ්‍යයන්ගේද උදව් ඇතිව සමනක් කෘත්‍ය මුදුන් පමනවා ගැනීම සඳහා දෙන ලද උපදේශයකි. බුද්ධ උපස්ථායක වූ ආනන්ද සාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රථම ධම්ප සංගායනාවට සහභාගී වීම සඳහා එදිනට පෙර දින රාත්‍රී එළිවෙනතුරු එලිමානෙහි සක්මන් කරමින් කායගත සතිය වැඩූ බව සඳහන් වේ. අලුයන් යාමයේ අරිහත්වයට පත් වූසේක. මෙයින් පැහැදිලි වන්නේ කායගත සති භාවනාව සක්මන් භාවනාවක් ලෙස වැඩිය හැකි බවය. මෙසේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, කායගත සති, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන භක්ම විහාර භාවනා සක්මන් කරමින් වැඩිය හැකි සක්මන් භාවනා කමඨහංය. සිහියෙන් ඇවිදීම සිහියෙන් ඇවිදීම යනු සතිපට්ඨාන ශක්මන් භාවනාවයි. ඔබ සතිපට්ඨාන වශයෙන් භාවනා වඩන්නේ නම් සිරුර පිරිසිදු කරගෙන හිඳින ශක්මන් කරන තැනක් පිරිසිදු කරගෙන ඇඳගෙන ඉන්නා වූ ඇඳුම් තදට නොඇඳ ඊතා සැහැල්ලු ඇඳුමකින් යුතුව කායික වෙහෙස සංසිඳුවාගෙන පිරිසිදු වාතය හොදින් පවතින තැනක වාඩි වී දෙපය නමා උඩුකය ඍජුව තබාගෙන බාහිර දේවල් කයින් අතහැරියාමෙන් සිතින්ද ඉවත් කර තමා වෙතට පමණක් අවධානය යොමු කර වාඩි වී සිටින ඉරියව්ව හොඳින් සිතටගෙන දැස් පියාගෙන සැහැල්ලුවෙන් හුස්ම ගනිමින් හෙළමින් හුස්ම රැල්ල කෙරෙහිම සිහිය පිහිටුවා ආනාපාන සතිය වඩන්න. හැකිතාක් වේලා එසේ හිඳ වාඩි වී හිඳීම එපා වූ හොත් හෝ නිදිමත දැනේනම් හෝ ඉවසිය නොහැකි ශරීර වේදනා දැනේනම් හෝ එක් වරම නොනැගිට යාමේ ප්‍රයෝජන සලකා සුදුසු නොසුසු බවද සලකා නැගිට යාම හොඳයි සුදුසුයයි දැනේනම් සිහියෙන් නැගිට සක්මන් කරන තැනට යන්න. එසේ නැතිනම් වාඩි වීමට පෙර සක්මනෙහි යෙදීමට කැමැතිනම් එසේ හෝ කීප වතාවක් ශරීරය හොඳින් ක්‍රියාත්මක වන පරිදි සැහැල්ලුවෙන් කිසිම දෙයක් නොසිතා එහාට මෙහාට ඇවිද සිත සංසුන් කරගන්න. වාඩි වී බොහෝ වේලා හිඳීම නිසා වීරිය අඩුකමින් හෝ පෙරදින නිදිවරා සිටීමෙන් හෝ වෙහෙසව සිටීමෙන් හෝ සෙන් ආබාධ නිසා හෝ නිදිමත ශරීර අප්‍රාණික බව ඇතිවන නිසා එක දිගට වාඩි වී නොඉඳ සක්මන් කිරීම අනිවාර්යෙන් කළ යුතුය. එක දිගට වාඩි වී ඉඳීම තීන මිද්දයටත් එක දිගට ඇවිදීම උද්දච්චයට හේතු වන බැවින් ඇවිදීම හා හිඳීම යන දෙකම සමව පැවැත්විය යුතුය. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. සතිපට්ඨානයට අනුව යන කල්හි යන බව දැනගෙනම යා යුතුය. කොතනට ගියත් කරුණු හතරක් සලකා බැලිය යුතුය. යාමේ ප්‍රයෝජනීය සැලකීම යන ගමන සුදුසු නොසුදුසු බව සැලකීම කුසල් වැඩෙන ගමනක්ද අකුසල් වැඩෙන ගමනක් දැයි බැලීම යාම හෙවත් ඇවිදීමේ ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවේ දැයි නුවණින් දැන ගැනීම යන කරුණු සතරයි මේ කරුණු සිතේ තබාගෙන ආර්ය ශාවකයාගේ දුක් නැසන පව් වනසන සිත වඩන නිවීම සොයන වැඩපිළිවෙහි සතර ඉරියව් අතරින් සිහියෙන් ඇවිදීම එකකි මේ අනුගමනය කරන කල්හි පළමු කොට සක්මන් මලුවක් නැති තැනකනම් සක්මනේ යෙදෙන දුර ප්‍රමාණය සිතෙන් හෝ ඉරක් ඇඳීමෙන් හෝ යම් සලකුණකින් සීමා කරගත යුතුය. සෑම වාරයකදීම එම සීමාව නොඉක්මීමට වග බලාගත යුතුය. අනතුරුව වටේටම ඇති ගස් ගල් කණු හෝ වෙනත් ඇති දේවල් හෝ හිඳෙන සිටින අය ගැනද අවධානයටගෙන ඊතා දුරද ඊතා ළඟ හෙවත් දෙපය දෙසද නොබලමින් සම ප්‍රමාණයෙන් ඉදිරිය බලමින් තම ශරීරය කෙරෙහිම සිහිය පිහිටුවාගෙන සක්මන් කළ යුතුය. ඉන්පසු දෙයසින් නොව සිතෙන් දකුණු පාය දකිමින් දකුණු පාය බිම තබමින්ද වම් පාය සිතින් දැක දැක වම් පාය බිම තබමින් සිහිය පවත්වන්න. දින ගණන් හෝ සති ගණන් වැරදීමක්, පැටලීමක්, අමතක වීමක් නැතුව අවදීමට හැකිවන තුරුම මේ ප්‍රගුණ කරන්න. මීට පෙර අසිහියෙන් ඇවිද්ද ඔබ දැන් ඇවිදින්නේ සිහියෙනි. සිහිය යනු කුසල් සිත් සමග පහළ වෙන ධර්මතාවයකි. දෙවන අවස්ථාවෙහි පාදය ඔසවන විට එසමීමේ අවස්ථාවද සිහි කරමින් ඇවිදින්න. එක් පාදයකට අවස්ථා දෙකක් වන අතර දෙපයටම අවස්ථා සතරක් වේ. මෙම අවස්ථා හතරම වැරදීමක්, පැටලීමක්, අමතක වීමක් නැතුව හොඳින් සිහි කළ හැකි වන තුරුම ප්‍රගුණ කරන්න. සක්මනෙහි කෙලවරට ගිය පසු කැමතිනම් හැරීම සිහි කරන්න. හැරීම සිහි නොකර හැරෙන කල්හිද දෙපයෙහි එසවීම හා තැබීමද සිහි කළ හැකි නම් එම අවස්ථාවන් සිහි කරමින්ම හැරීම කරන්න. මේ හොඳින් ප්‍රගුණ වූ පසු ඇවිදින ගමම්ම පාදයේ එසවීම ඉදිරියට යැවීම තැබීම යන අවස්ථා තුන බැගින් දෙපයටම අවස්ථා හයක් සිහි කරන්න. මෙම අවස්ථා හයද වැරදීමක්, පැටලීමක්, අමතක වීමක් නැතිව අකණ්ඩව එක දිගට සිහි කළ හැකි වන තුරුම ප්‍රගුණ කරන්න. දැන් කයේ ක්‍රියාවේගය දෙපයේ ක්‍රියාවේගය හා හුස්ම ගැනීමේ ක්‍රියාවේගය බොහෝ දුරට අඩු වී සිහි කිරීමේ වේගය වැඩි වී තිබිය යුතුය. මේද හොඳින් ප්‍රගුණ වූ පසු රේල්ලුවක යන ගමන වෙනස් පීල්ලකට මාරු වෙනවා වගේ එම සක්මන් ගමනේදීම තවත් එක් අවස්ථාවකට එක් වෙමින් මාරු විය යුතුය. එනම් පාදයේ එසවීම ඉදිරියට යැවීම බිමත පහත් කිරීම බිම තැබීම යන අවස්ථා හතර බැගින් දෙපයටම අවස්ථා 8ක් සිහි කිරීමට පුරුදු මෙම අවස්ථා 8ම වැරදීමක්, පැටලීමක්, අමතක වීමක් නැතිව සිහි කළ හැකි තාක් කල් ප්‍රගුණ කළ යුතුය. ඉන් අනතුරුව තවත් එක් අවස්ථාවකට අවධානය යොමු කළ යුතුය. එනම් පාදය එසවීම, ඉදිරියට යැවීම, බිමට පහත් කිරීම, බිම තැබීම තැබූ পায় බිමට තද කිරීම යන අවස්ථා පහ. දෙපයටම අවස්ථා 10ක් වන පරිදි සිහි කිරීමට පුහුණු විය යුතුය. ඇතැම් විට පතුල සමව බිම තබන්නේ නම් තැබීම හා තද කිරීම යන අවස්ථා දෙකම එකවර එකටම දැනෙනු ඇත. විලිම්බ හෝ පතුලෙහි අග පළමුව බිම තබන කෙනාට මේ අවස්ථා දෙක ඊට හොඳින් ප්‍රකට වේ. විෂම භූමියක ඇවිදින කල්ලි කණු කටු ගල් මුල්වල পায় හැපේවිය සිතන නිසා එසවූ পায় ඉදිරියට යවා පහත් කිරීමට පෙර එහා මෙහා හැසිරවීම සමග අවස්ථා 6ක ක්‍රියාවක් ඇවිදීමේදී යෙදෙන අතර සම භූමියක සක්මන් කරන විට එම අවස්ථාව නොයේදී ඉදිරියට යැවීම අවසන් වූ විගසම පහත් කිරීම සිදුවන බැවින් අවස්ථා පහක් කිරීම සිදුවන අවස්ථා පහක් ලෙස සිහි කිරීම ප්‍රමාණවත්ය. දැන් මේ දෙපයෙහිම අවස්ථා 10ක් 10න් එකක්වත් අමතුයෙන් සිත සිතා කරන දේවල් නොව ඇවිදීම හෙවත් සක්මන් කිරීමේදී සිදුවන ක්‍රියාවන්ය. එබැවින් කල යුත්තේ ඒවා සිහි කිරීම පමණි. එම සිහි කිරීම සෙමෙන් කළහොත් ගමන ඉබිගමනක් වී බිම ඇද වැටීමට පවා ඉඩ ඇති බැවින් වෙන කිසිම දෙයකට සිත නොයවා ඊතා ශීඝ්‍රව සිහි කිරීමට වීරිය යෙදිය යුතුය. එවිට සිහිය වීරිය මෙන්ම සමාධියද දියුණු වේ. මෙහිදී ඇවිදීමේ ක්‍රියාවෙහි ස්වභාවය තේරුම් ගැනීම මතු දක්වන ප්‍රඥාව දියුණු කර ගන්නා වූ විදර්ශනාවට උපකාරය පිණිස අවස්ථා යුගල පහක් දැක්වුවත් වැඩි වැඩ ප්‍රමාණයක් සිහි කිරීම අපහසු ලෙස දැනීමම් සිත වික්ෂිප්ත වීම හා භාවනාව නීරස වීමටද හේතු පෙනෙන බැවින් සති සමාධි දෙකෙහි වර්ධනයේ අපේක්ෂාවෙන් යුගල තුනක් වූ අවස්ථා 6 පමණක් අරමුණු කරමින් සතිය වැඩිම ප්‍රමාණවත් වේ. මේ ක්‍රමවත් ලෙස පැවැත්වීම සඳහා වම දකුණ වශයෙන්ද නොසිතා පළමුව ඇවැදීම ආරම්භයේදී දෙපයටම මාරුවෙන් මාරුවට අවධානය යොමු කරමින් තැබීම තැබීම නැතිනම් තබනවා යනුවෙන් පුහුණු කරන්න. දෙවනුව එසවීම තැබීම එසවීම තැබීම හෝ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා යනුවෙන්ද තුන් වෙනුව එසවීම යැවීම තැබීම හෝ ඔසවනවා යවනවා තබනවා යනුවෙන් පුහුණු කිරීමේදී ඊට හොඳින් සති සමාධිතක වැඩෙමින් නීර්ස භාවයක් අරතියක් නැමැතිව සාන්තව ඇවිදීමේ ඉරියව්ව පැවැත්විය හැකිය. පළමු කොට මෙසේ පුහුණු කර කල් යනකොට එසවීම, යැවීම, තැබීම කියන වචනයක් සිතීමට භාවිතා නොකර ඒ අවස්ථා තුන සිහියෙන් දකිමින් ඇවිදීමට අවධානය ඇති කර ගන්න ඕනේ. මේ භාවනාවක් වන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විශිෂ්ට ධර්මයේ වන නාම රූපයන්ගේ පැවැත්ම අසා කියවා දැනීම නැති අයට මෙය වැඩකට නැති පිස්සු වැඩකයි සිතනු ඇත. මෙහිදී මූලිකවම සිහිය වෙදෙන බැවින් සතිපට්ඨාන භාවනාව වේ. සිහිය පමණක් නොවේ. වීරිය සමාධිය නොඅඩුව වැඩේ. ඉදිරි පරිච්ඡේදයේ විස්තර වන පරිදි ප්‍රඥාව දියුණු වීමෙන් ධර්මාවබෝධය සිද්ධ වේ. වාඩි වී භාවනා කරන විට බොහෝ සෙයින් නීවරණයන්ට යට වේ. නිදිමත ඇති වී නොදැනීම නින්දට වැටේ. නොයෙක් අරමුණු කරා යාමෙන් කාමත් ඡන්දයද. ශරීර වේදනා නිසා සියුම් වූ ව්‍යාපාදය හා උද්දච්චයද පැමිණිය හැකිය. එයට අනුබද්ධව කිසි ප්‍රතිඵලයක් නොදකින කල්ලි විචිකිච්ඡාවද ඇතිවේ. වීරිය හීනකම නිසා සමාධියෙන් පිරිහෙයි. සිහියෙන් සක්මන් කරන විට තීන මිද්දේට ඉඩක් ඇත්තේම නැත. පියවර තැබීමේ අවස්ථා එකින් එක දිගටම මෙනෙහි කිරීම නිසා කාම විතරක වලට ඉඩ නොලැබේ. ශරීර වේදනා ඇති නොවීම නිසාද විහිංසා සංකල්පනාවන්ට ඉඩක් නොලැබෙන නිසා ව්‍යාපාදයේ දැති නොවේ. දිගටම සිහිය යොදන බැවින් ඒටම සමාධි පාක්ෂික ධර්මයක් වන වීරියද නොඅඩුව යෙදෙන බැවින් ඒකාග්‍රතාව වූ සමාධිය හොඳින් පවතී. උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්ඡාවද ඇති නොවේ. මෙසේ වන්නේ ලෝභ දේශ මෝහමය වූ අකුසල් සිත් නොයිපදී දිගටම කුසල් සිත් උපදින බැවින්ය. මේ වඩන සතිපට්ඨානය බලවත් වී සති බලයේ වශයෙන්ද ප්‍රධානත්වයේ දරමින් සති ඉන්ද්‍රිය බවට පත් වෙමින් සති සම්බොජ්ජංග බවට පත්වී නිවන් මාර්ගයේ අංගයක්ව ලෞකික වැඩවින් කවදා හෝ ලෝකෝත්තර තත්වයට පත්වේ. මේ තේරුම් ගත නොහැකි වීම නිසා බොහෝ දෙනා භාවනා කිරීමට උපදෙස් පැතුවත් හිඳීමත් සක්මනස් සමව නොපවත්වා කණුවකට හෝ බිත්තිවලට හේතු වේ. ටික වේලාවක් මොනවා හරි දෙයක් සිතමින් හිඳ. ටික වේලාවකින් නිදි කිරා වැටෙමින් හෝ නිදාගෙන හිඳ භාවනා කළමියයි තමාගේ සිතත් රවට්ටාගෙන අනුන්ද රැවටීමෙන් වැඩෙන භාවනාවක් හෝ සති සමාධි වීරියක් නැත. වැඩුණේ උදාසීන වූ ඇටමස් නහර ගොඩකි. මනා සිහියෙන් සක්මන් කරන කෙනා තුල සති සමාධි වීරිය හා ප්‍රඥාවද වැඩෙමින් අලසකම් දුරු වී සන්ධිහා නහර හොඳින් ක්‍රියාත්මක වී මස් පිඩුද ශක්තිමත්ව ශරීරයේද ඕනෑම වැඩකට ඔරොත්තු දෙන දෙයක් බවට පත්වේ. නුවණින් ඇවිදීම. දැන් සක්මන් භාවනාව තුළින් ප්‍රඥාව අවදි කරගන්නා ආකාරය මෙතෙන් සිට දැනගනිමු. දැන් මේ සක්මන් කිරීම නම් වූ ඇවිදීමේ ක්‍රියාවේදී දෙපය ඔසවන්න ඕනේ. ඉදිරියට යවන්න ඕනේ. බිමට පහත් කරන්න ඕනේ. බිම තබන්න ඕනේ. බිමට තද කරන්න ඕනේ යයි සිතමින් කවුරුවත් ඇවිදින්නේ නැත. නමුත් ඇවිදීමේදී පමණක් නොවේ. දිවීමේදී පවා මෙම අවස්ථා පහම සිදුවේ. එහෙත් යන්න ඕනේ, දුවන්න ඕනේ යන සිතක් ඇතිවේ. එම සිත නිසා ඇවිදීම සිදුවේ. දිවීම සිදුවේ. නූලක හෝ නූලක ගලක් හෝ බර දෙයක් ගැටගසා නූල අතින් අල්වාගෙන ගල පහතට එල්ලෙන්න හැර ගල් කැටය අනිත් අතින් ඇද අතහරින්න. දැන් මේ ගල් කැටය සියක් වතාවකටත් වැඩි වාර ගණනක් එහාට මෙහාට ගොස් පැද්දී පැද්දෙන වේගය ටිකෙන් ටික අඩු වී නිශ්චල වේ. නූලත් සමග ගල එහාට මෙහාට පැද්දුනත් පද්දන කෙනෙක් නැත. ගල් කැටය අතින් ඇද අතහරින විට ඇසට නොපෙනෙන වේගය නැමැති ශක්තියක් ඒට එකතු වේ. මේ ශක්තිය පවතින්නේ සතර ධාතු ඇති තැනය. නූලට සම්බන්ධව පවතින නිසා ගලනම් වූ පටවි ධාතුව සලන ස්වභාවයෙන් යුතු වායෝ ධාතුවේ ඇති ශක්තියෙන් පැද්දීම වේ. ආපෝ තේජෝ ධාතු දෙකද ඊතා සියුම් වෙහි ඇත. නූල නිසා ගල බිම නොවැටී තිබෙනවා මෙන්ම සිත නිසා සතර ධාතුන්ගෙන් හැදුනා වූ මේ කය නොවැටී පවතී. සිත කය හා ඇති මේ සම්බන්ධය වෙන් වූ පසු නැවත කිසිදාක කය කෙලෙන් සිටුවීමට හෝ ඇවිදීම කල නොහැකිය. ගලක්ගෙන අතහැරියහොත් බිම පතිත වේ. එම ගලමගෙන ඈතට විසිකලොත් දුරට ගොස් බිම පතිත වේ. ගල ඈතට විසිකිරීමේදී දුර යාමට අතින් යෙදූ උපක්‍රමය පවතින තෙක් දුරට ගොස් ශක්තිය අවසන් වූ විගස බිම පතිත වේ. මෙසේ පෙනෙන නොපෙනෙන සප්‍රාණික අප්‍රාණික සෑම දෙයක් තුලම මුළු විශ්වය පුරාම මේ ශක්තිය පවතී. අඩුව හෝ වැඩිවද ක්‍රියාත්මක වූ අක්‍රියවද පවත්නා වූ මෙම ශක්තිය සත්වයක් පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් නොවේ. ධාතුන් තුළම පවත්නා වූ මේ ශක්තිය ධාතුන්ගේම පරිවර්තනයෙන් ක්‍රියාත්මක වේ. මේ අනුසාරයෙන් සම්මුති වශයෙන් ඇවිදින්නා වූ තමා තුල පවතින ධාතු ස්වභාවය හඳුනාගත යුතුය. චත් ධාතුරෝයම් බික්කු පුරිස්සෝ යන බුද්ධ වචනයට අනුව මහණෙනි මේ පුරුෂයාගේ හෙවත් සත්වයාගේ කය ධාතු සමූහ කොටස් 6ක එකතුවකි. තද මෙලෙක් ගතිය පටවි ධාතුවයි. ඇලෙන වැగిරෙන ගතිය ආපෝ ධාතුවයි. දැවෙන උණුසුම් වෙන ගතිය තේජෝ ධාතුවයි. සැලෙන පිම්බෙන ගතිය වායෝ ධාතුවයි. තවත් දෙයකට ඉඩ දෙන ගතිය ආකාශ ධාතුවයි. දැනෙන සිතන ගතිය විඥාන ධාතුවයි. ශ්‍රී මුක දේශනාවක් කුද්දක නිකායේ. චරං වා යති වා තිත්තං නිසින්නෝ මුදවාසයං සංමින්ජේති පසාරේති ඒසා කායස්ස ඉංජනා ඇවිදීම සිටීම හෝ හිඳීම වැතිරීම හෝ දිගහැරීම හැකිලීම යන මේවා ධාතු සමූහයක සෙලවීම මාත්‍රයක් පමණි මෙය සොලවන කෙනෙක් නැත සතිපට්ඨාන සක්මන් භාවනාවේදී කරනුයේ මෙය නුවණින් නිරීක්ෂණය කර ධාතුන්ගේ ස්වභාවය හඳුනා ගැනීමයි. මෙසේ ධාතුන්ගේ ස්වභාවය හඳුනා ගන්නා විට ඒවායේ ඇති පොදු ලක්ෂණ තුනක් හා ඇත්ත සතරක් අවබෝධ වීම සඳහා මඟ පෑදේ. එකම ඉරියව්වක් බොහෝ වේලා පැවැත්වීම නිසා ශාරීරික වේදන ඇතිවේ. එය කොහේවත් අලුතෙන් පැමිණි දෙයක් නොවේ. මේ කය තුලම ධාතු ඇසුරේ පවත්නා දෙයකි. එහෙත් ඉරියව් මාරු කරමින් අපි එම වේදනා සංගවන්නෙමු. එකම ඉරියව්වෙන් ඉඳීම තුළින් එය ප්‍රකට වේ. මේ තමා දුක්ඛ ලක්ෂණය. එක් ඉරියව්වකින් වෙනත් ඉරියව්වකට මාරු වීමේදී පළමු ඉරියව්ව නැත. මේ අනුව ඇවිදීමේදී එසවීමෙන් යැවීමට මාරු වෙන විට එසවීම නැත. පහත් කරන විට යැවීම නැත. තබන විට පහත් කිරීමක් නැත. තද කරන විට තැබීම නැත. ඔසවන විට තද කිරීම නැත. මේට කියනුයේ සම්තතිය යනුය. සම්තතිය නම් ක්‍රියා પરම්පරාවකි. ධාතු සය තුල පවත්නා වූ මෙම සම්තති ක්‍රියාවන් වෙන් වෙන්ව දකිනතුරු සම්තතියෙන් වැසී ඇති අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නොවේ. පටවි ධාතු කොටස් ආපෝ ධාතුවෙන් තෙමා කැටිව තේජෝ ධාතුවේ මෝරමින් ආකාශ ධාතුව තුල වායෝ ධාතුවෙන් පිම්බී එකට පවතින රූප ධාතු සමූහයට දැනීම් විඳීම් හැඳිනීම් සිතීම් ස්වභාව ඇති නාම ධර්ම වූ විඥාන ධාතුව සම්බන්ධ වී එකට එක හේතුවක් ලෙස පැවතීම ඝණය නම් කියනු ලැබේ. මෙසේ ඝණයෙන් වැසී පවතින තුරු අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවේ. එම නිසා දෙපයින් ආරම්භ කර ක්‍රමයෙන් ශරීරයේ ඉහළට අවධානය යොමු කරන විට ධන හිස් දෙක නැමීම කලවා දෙකෙහි උඩ කටියට සම්බන්ධ තැන සිදුවෙන ක්‍රියාව උඩුකය ඉදිරියට නැමීම නැවත කෙලින් වීම මේ ආදී ක්‍රියාවන් රාශියක් ප්‍රකටව දැනේ යාමේ සිතක් නැතිනම් මේ එකම ක්‍රියාවක්වත් සිදු නොවේ දැන් මේ ඇවිදින්නේ සක්මන් කරන්නේ ධාතු සයකි. මෙතෙක්කල් ඒ බව නොදැන ඇවිද්දෙහිය. එසේ වූ බව දැන දැන් අලුත් කටයුත්තක් ආරම්භ කර ඇත. එනම් සිහියෙන් ඇවිදීමයි. සිහිය යොදා දෙපයෙහි අවස්ථා 10 දක්වා බලමින් ඇවිදින විට සිහියේ දියුණුව නිසා ඉහතින් දක්වන ලද කයේ සිසු ක්‍රියාද ප්‍රකටව දැනෙන්න පටන් ගනී. එපමණක් නොවේ සන්ධි තුල දැවීම ශීතල ස්වභාවය උණුසුම් ස්වභාවය තද ස්වභාවය සැහැල්ලු ගතිය දෙපය පොළවට අදිනවාක් මෙන් බර ගති ආදී විවිධ ස්වභාවයන්ද දැනෙන්න පටන් ගනී. ඒවා එක් එක් කෙනාට එක එක සමාන නොවි වෙනස් ආකාරයෙන් දැනේවි. ධාතු සවිහි ස්වභාවය ඉගෙනගෙන ඇති කෙනාට මේවා ධාතුන්ගේ ස්වභාවයන් බව නුවණට වැටහෙයි. එම නිසා මෙතෙක් සිහියෙන් කළ දෙයට නුවණ දෙක් කරගෙන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන විමසිලිමත් විය යුතුය. පඨවි ධාතුව මත යහා මෙහා ගමන් කරන අයුරු නුවණින් දකින්න. මෙසේ සිහිනුවණින් දියුණු කරගත් කෙනා උස් තැනක හෝ වාහනයක් තුල වාඩි වී හිඳින විට බොහෝ ජනයාගේ එහා මෙහා යාම දකින්නේ විවිධ විකාර හැඩ ඇති ඇටසැකිලි සමූහයක් ලෙසය. යමකුට එසේ ඕනෑකමින් නොසිතා ස්වභාවයෙන් මෙසේ වැටහේ නම් එය සතිපට්ඨාන භාවනාවෙහි දියුණුවකි. මෙසේ ඇවදිනින් බොහෝ කල් ගත වෙන විට රූපකය පිළිබඳව එකවර බොහෝ ක්‍රියාවන් ප්‍රකටව දැනෙන්නේය. විඥාන ධාතුව වන නාම ධර්මයන්ගේ ඊතා වේගවත්ව ඇතිව නැතිවීමද සසු ධාතුන් වන රූප ධර්මයන් ඒ අනුව ඇතිවෙමින් නැති වෙන ආකාරය නොවනින් දකින්න. පය එසවූ පසු එසවීම නැත. පහත් කරන විට වැවීම නැත. තබන විට පහත් කිරීම නැත. තද කරන විට තැබීම නැත. ඔසවන විට තද කිරීම නැත. සන්දේ නවන විට දිග හැරීම නැත. දිග හරින විට නැවීම නැත. ධාතු කය කෙලින්ව තිබෙන විට නැවීම නැත. නැවෙන විට කෙලින් තිබීම නැත. ඉදිරියට තල්ලු වෙන විට නැවතීම නැත. නවතින විට තල්ලු වීම නැත. ඇත්තේ අස්තිර භාවයයි. අස්තිර වන්නේ ධාතු 6කි. ධාතු 6 යනු විඥාන ධාතුව නාම ධර්මයි, සෙතු ධාතු පහ රූප ධර්මයි. අස්තිර වූ ක්‍රියා සමූහය යනු නාම රූප දෙකේ ඇතිවීම හා නැතිවීමයි. ඇතිවීම නැතිවීම යනු අනිත්‍යතාවයයි. අනිත්‍යතාවයෙන් පෙළෙනුවේ දුක් ස්වභාවයයි. අනිත්‍යතාවයෙන් පෙළෙන ස්වභාවය පාලනය කළ නොහැක්කේ අනාත්ම ස්වභාවය නිසාමයි. මේ ලක්ෂණ තුනට යටත් වූ දේ නම් දුක්ඛ සත්‍යයයි. මේ අනුව එසවීම දුක්ඛ සත්‍යයි. යැවීම දුක්ඛ සත්‍යයි. පහත් කිරීම දුක්ඛ සත්‍යයි. තැබීම දුක්ඛ සත්‍යයි. තද කිරීම දුක්ඛ සත්‍යයි. නැමෙන්නේ දුක්ඛ සත්‍යයි. දික හැරෙන්නේ දුක්ඛ සත්‍යයි. ඉදිරියට යන්නේ දුක්ඛ සත්‍යයක්. ආපසු එන්නේ දුක්ඛ සත්‍යයි. මෙසේ දැනගෙන ඇවිදීම නුවණින් ඇවිදීම ඔසවන්නේ දුක සත්‍යයක්. යවන්නේ පහත් කරන්නේ, තබන්නේ, තද කරන්නේ, නමන්නේ, දිගහරින්නේ, ඉදිරියට යන්නේ, ආපසු වෙන්නේ නාම රූපය. ස්කන්ධයෝ, ආයතනයෝ, ධාතු හය, පටිච්ච සමුප්පන්න ධර්මයෝය. පත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝ යයි පරමාර්ථ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය දකිමි. සක්මන් කරන්නේ නම් නොවනෙන් ඇවිදීමකි. මෙබඳු ධාතු සයකින් යුතු අස්තිර වූ ස්ථිර පැවැත්මක් නැති නිතර පීඩා උපදවන කැමැතිවන පරිදිම නොපවතින වෙනස් වන ක්‍රියා પરම්පරාවක් වූ ඉරියව් මාරු කිරීමෙන්ම පීඩා දුරු කරගත යුතු වූ ධාතු සමූහයක් කැටි වී ඒක ඝනව පවත්නා වූ නාම රූපයන්ට ඇත්තා වූ ඇලීම බැඳීම ආලය ආශාව ලෝභය වූ තණ්හාව නිසා අවසන් නොවි දුක්ඛ සත්‍යයක් මතු මතෙහි උපදවන බැවින් එයම දුකට හේතුව බව වටහා ගනිමින් සමුදය සත්‍ය දකිමින් සක්මන් කිරීම නුවණින් ඇවිදීමකි. එබඳු වූ තණ්හාව දුරු කළොත් නැවත දුක්ඛ සත්‍යයක් නොයිපදී සංසිතීමටපත් වීම නිරෝධ සත්‍ය ලෙස දකිමි. ඒ සඳහා පිරිසුදු සීලයේ පිහිටා සිත සංසුන් කරගෙන ප්‍රඥා වැඩනසේ භාවනා කිරීම මාර්ග සත්‍ය බව දැනගෙන සක්මන් කිරීම නුවණින් අවදීමකි. දැන් මෙසේ සිහිනුවණින් සක්මන් කරන විට සැහැල්ලු ගති, මුරුදු ගති, තද ගති, සිසිල් ගති, උණුසුම් ගති වර එක දැනෙමින් වර එක නොදැනෙමින් ක්‍රියා එකින් එකට මාරු වෙමින් මේ සිදුවන්නේ ආකාශ ධාතුව තුල පඨවි ආපෝ තේජෝ වායෝ යන භූත රූප හා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කාය විඤ්ඤාති ආදී රූපයෝ ඇතිවෙවි නැතිවීම හෙවත් රූපස්කන්ධ ඇතිව නැති වී යාමයි. ඒ සමගම සොම්නස පහසුව සිසිල් දුනු සමාධියේ ගති අත්විඳීමද වේ. ඒවා දිගටම නොපැවති සුළු මොහොතකින් වෙනස් වේ. ඒ වේදනාවන් ඇතිවෙවි නැතිවි යාමයි. එපමණක් නොවේ. ඒ සියලු ස්වභාවයන් හඳුනා ගැනීමද වේ. එම හඳුනා ගැනීමද එකින් එකට වෙනස් වෙනවා යනු හැඳිනීමද ඇතිව නැතිව යාමයි. එය සංඥා ස්කන්ධයේ හට ගැනීම නැතිව යාමයි. ප්‍රධාන වශයෙන් ඒවා සිහි කරනවා. නුවණින් විමසනවා, සිතනවා, උත්සාහවත් වෙනවා. එක් එක් ක්‍රියාවකට සිත යොමු කරනවා. ඒ වාද එකින් එක වෙනස් වෙනවා. ඒ සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීමයි. මේ සිදුවෙන දේවල් හොඳට දැනෙනවා. දැනීමද එකින් එකට වෙනස් වෙනවා. ඒ තමා විඥානයේ ඇතිවීම හා නැතිවීම. මෙසේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වෙන්කර හඳුනා ගැනීම තුළින් නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවාගත හැකියි. මේ නාම රූපය ඇතිවීමේ හේතු දැකීම තුළින් පච්චේ පරිග්‍රහ ඥානයත් එම නාම රූපයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් සම්මස්සන ඥානයත් නාම රූපයන් ඇති වෙලා නැති වී යන ආකාරය දැකීමෙන් උද්‍යව්‍ය ඥානයත් ඊතා වේගයෙන් ඇවිදීමේදී සිදුවෙන සෑම අවස්ථාවක්ම සිහිනුවණින් දැකීමෙන් සෑම ක්‍රියාවක්ම වහවහා වෙනස් වීම තුළින් භංග ඥානයත් ආශාවෙන් පෝෂණය කරන මේ කයෙහි සයවදෑරුන් ධාතුන්ගේ ප්‍රකෘති ස්වභාවය දැකීම නිසා බයතුපත්ඨාන ඥානයේද මේ ධාතු කයක් වූ නාම රූප ප්‍රත්‍වීමේ නරකක් මිස හොඳක් නොදැකීම නිසා ආදීනව ඥානයේද ඒ නිසා ඊතා ඉක්මනින්ම මේ නිදහස් වීමේ කැමැත්ත ඇති කරමින් මුඤ්ඤිත කම්මතා ඥානයේද මෙලෙස දක්නා වූ දැනීම එකිනෙක වෙනස් වෙමින් යන අයුරු දකිමින් පටිසංකානුපස්සනා ඥානයේද භාවනා මානසිකාරයේ මුදුන්පත් වීමෙන් සංඛාරුපෙක්ඛා ඥානයේද පාරමී සපිරි අන්තරාය කර ධර්මයන්ගෙන් මිදී ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීව නොපසුබස්නා වීරියෙන් බලවත් කුසල ඡන්දයෙන් දැඩි විශ්වාසයෙන් එකඟ වූ සිහිනුවන යොදාම කටයුතු කෙරේ නම් කෘතඥ ගතිය ඉක්මවමින් ගෝත්‍ර භූ ඥානයේද මාරක ඵල ඥාන දක්වාම සක්මන් භාවනාව තුළින් යා හැකිය. බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සතියෙන් නිවන කරා. ඒකෝ ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමායං අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති අංගුත්තර නිකාය මහණෙනි භාවනා වශයෙන් සිත තුළ වඩන ලද්දේ බොහෝසෙන් සිහි කරන ලද්දේ ඒකාන්තයෙන් සසර පැවැත්මෙහි කලකිරීම පිණිස සසරෙහි නොයල්ම වූ විරාගයේ පිණිස කෙලෙස් සහිත සංසාරය දුරු කිරීම පිණිස සංසිඳීම පිණිස ත්‍රිලක්ෂණය සහිත වූ විදර්ශනා ඥානය පිණිස සතර සත්‍ය සතර මාර්ගඵල නිවන් පිණිස පවත්නා වූ එක් ධර්මයක් ඇත. එනම් බුද්ධානුස්සතියයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර ඇති බැවින් බුද්ධානුස්සතිය සැලකිල්ලෙන් වඩත්වා බුද්ධානුස්සතිය වඩා රහත් වූ හැටි. පෙරේක් ස්වාමින් වහන්සේ නමක් බෝමලුව ඇමද බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් භාවනාව ආරම්භ කළසේක. වඳුරෙක් පැමිණ ඇමදු බෝමලුව අපවිත්‍ර කර ගියේය. එම ක්‍රියාවෙන් සිත නොසන්සුන් වූ බැවින් භාවනාව කරගත නොහැකි විය. දෙවැනි දින ගවයෙකු පැමිණ පෙරදා මෙන්ම බාධා කළේය. තුන්වෙනි දින කකුල ඇද ඇද යන විරූපී මිනිසෙක් පැමිණ හොඳට ඇමදු මළුව විකෘති කළේය. මෙබඳු මිනිසෙක් අසල ගම්වල වසන බවක් කිසිදාක දැක නැති බැවින් මේ නම් මාර්යාම් බව සිතා ඔබ මාර්යා නේදයි ඇසූසේක. ඔව් මම මාර්යා යයි පිළිතුරු ලැබින. මා අසා තිබෙන ඔබ මහා බලයක් ඇති මහානුභාව කෙනෙක් බව. එම නිසා හැකිනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්නේයි කීසේක. මාරයා බුදුරජාණන් වහන්සේ ලෙස පෙනී සිටියේය. එම බුදුරුව දැකීමෙන් ඊතා බලවත් වූ ප්‍රසාදයක් ඇතිවිය. කෙලෙස් සහිත මාරයා විසින් මවන ලද බුද්ධ රූපයේ මෙතරම් සෝභමාන නම් වීත රාගී, වීත දෝෂී, වීත මෝහි, නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේ කොතරම් සෝභමාන දැයි සිතමින් හිසෙහි පටන් දෙපතුල දක්වා පිහිටා ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකින් එක බලමින් බුදු ගුණ සිහි කළේය. මෙබඳු වූ පුරුෂ ලක්ෂණයන්ගෙන් පිරි ශරීරයක් ලබන දිගු සසර ගමනේ පාරමී පුරමි. මොනතරම් වෙහෙසෙන්නේ ඇද්ද? අහෝ මෙබඳු වූ ලක්ෂණයන්ගෙන් සෝභමානව බබළුණු ඒ බුදුරජාණන් වහන්සේ අද දැක ගන්නට නැහැ නේද? සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවයක හැටියයි එක් එක් පුරුෂ ලක්ෂණය බලමින් එකක් එකක් පාසා පුරුෂ ලක්ෂණයන්ගේ අභාවය ගැන සිතමින් අනිච්ඡානුපස්සනා වශයෙන් විදර්ශනා කළසේක සද්ධාධික චරිතයක් වූ එම ස්වාමින් වහන්සේ දිගු කාලයක් වඩන ලද බුද්ධානුස්සති භාවනාවෙන් ප්‍රසන්න බවට පත්ව සිත උපචාර සමාධිගතව නීවරණ යටපත් වූ බැවින් විදර්ශනා ඥාන පිළිවෙලින් වැඩි ගොස් මාර්ගඵල ඥාන ලැබී නිවන් ආબોධ කළසේක. මාරයා තමන් රැවටුණු බව දැනී ලැජ්ජාවට පත්ව නොපෙනී ගියේය. බුද්ධානුස්සති භාවනා මෙසේ නැවත නැවත බුදුගුණ සිහි කිරීමෙන් ප්‍රතිඵල දෙකක් ලැබේ. කෙලෙස් නිසා පීඩාවටපත් වූ සිත ප්‍රමෝදයට හෙවස් සතුටට ප්‍රීතියට ප්‍රසන්න බවටපත් කිරීම එකක්. විදර්ශනාවට පහසුවෙන් සිත යොමු කිරීම දෙවන්නේය. වෙනත් කමඨහනක් සිහි කරමින් සිටින විට දීර්ඝ කාලයක් තුල අසංවරව පැවති සිත් සිතූ පරිදි ඉක්මනින් සංවර නොවීම හා දීර්ඝ සංසාර ගමනේදී භාවනාවට පුරුදු නොකළ නිසා රූප ශබ්දාදී පිය අරමුණු කෙරෙහි නැඹුරුව ඒවායේ රසවිඳ පුරුදු ඇති බැවින් භාවනාව නීරස වී සතුට නැතිව එපා වී පුරුදුකාම අරමුණු කරාම ඇදී යන්නේය එවැනි අවස්ථාවට අසායරි ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණ හෝ බෝධිසත්ව චරිතය අනුව ගුණ සිහි කරන විට සිත ප්‍රබෝධමත් වී නීවරණ සහිත කාම අරමුණු නිසා උපදින අකුසල් සිත් නොයිපදී සද්ධාවෙන් ප්‍රසන්න වූ කුසල් සිත් උපදී. ඉන්පසු බුදුගුණ සිහි කිරීම නවතා පුරුදු කමටහන සිහි කරන විට ඊතා හොඳින් භාවනාව කළ හැකි වේ. දෙවන කරුණ වශයෙන් සිත ප්‍රබෝධමත් වී ඉහතින් කී පරිදි නීවරණ වූ අකුසල ධර්ම යටපත් උපචාර සමාධිගත සිතින් යුතුව සම්මුති ක්‍රියාව පරමාර්ථ වශයෙන් විමසමින් මේ බුදු ගුණ සිහි කරන තමා තුළ ක්‍රියාත්මක වන්නේ නාම රූප වූ පරමාර්ථ ධර්මයි බුදු ගුණ සිහි කරන්නේ කුසල පාශික වූ සතිචෛසිකයනි සති චෛතසිකය තනිව නූපදී. කුසල් සිතක් හා තවත් සිතවිලි සමූහයක් සමගයි. එම සිතවිලි අතර සතර සොම්නස දනවන ස්වභාවයේ වේදනාවයි. ඒ වේදනා ස්කන්ධයයි. බුදුගුණ හඳුනා ගන්නා සිතවිල්ල සංඥාවයි. ඒ සංඥා ස්කන්ධයයි. සිත ප්‍රබෝධමත් කරවන්නේ සද්ධා සිතවිල්ලෙනි. එම අවස්ථාවෙහි පවට ලාමක දේවලට ඇති පිළිකුල හා බය හිරියොත්ප්පණං ඕචෛතසිකයයි. නොයල්ම වූ අලෝභයද නොගැටෙන නොරිස්සුම නැති ස්වභාවය අදෝස චෛතසිකය. බුදුගුණ අරමුණෙහි බැඳී පවතින ගති ඒකක්කතානං වූ චෛතසිකයයි. සංසිදීම සැහැල්ලු බව, මෘදු ගතිය, බුදුගුණ සිහි කිරීමේ ප්‍රගුණ බව. ඒටම නැඹුරු බව වූ කර්මන්‍යතාව, බුදුගුණ හිම ඍජුව පැවතීම, බුදුගුණ වෙතම සිත යොමු වීම, ඒටම නැඹරුව පැවතීම, ප්‍රීතිමත් ගති යන මේ චිත්ත ගති සංකාරස්කන්ධයයි. බුදුගුණ දැනගන්නා වූ සිත් විඥාන ස්කන්ධයයි. මෙසේ වේදනා සංඥා සංඛාර විඥාන නම් වූ නාම ධර්ම ලෙස සිතමින් මේ නාම ධර්ම පහළවන්නේ හදවත තුලයි. ඒ රූප කොටසකි. හදවත තුල තද ගතිය, තෙත් ගතිය, උණුසුම් ගතිය, පිම්බෙන සෙලවෙන ගතිය ඇත. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ රූපයයි. මේ හදවත පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන රූප සමෝහයකින් සැදි විශාල කයක් තුලය. මෙහි වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජා ගතියක්ද ඇත. ඒවාද රූප කොටසකි. බුදු ගුණ වඩන තමා ස්ත්‍රියක් නම් ස්ත්‍රී හැඩයද, පුරුෂයෙක් නම් පුරුෂ හැඩයද රූප කොටසකි. තවද මේ රූපකය කාලයක් පවතින්නේ ජීවිත ඉන්ද්‍රිය නැමැති කර්ම බලයෙන් පවතින රූප කොටසකි. චක්කුසෝත ගාන ජීවහා කායන ප්‍රසාද රූපද ඇත. කය තුලම සැහැල්ලු මුරුදු ඒ වැඩට සුදුසු පරිදි ක්‍රියා කරන කර්මන්නේ ස්වභාවයේද ඇත. කය තුල අලුතින් උපදින කලක් පවතින දි รา පත් වන විනාශ වී යන රූප කොටස්ද ඇත. මේ සියල්ල රූපස්කන්ධය ලෙස සිතින් වෙන් කර කර තීරණය කළ යුතුය. මෙසේ විස්තර වශයෙන් බැලීමට අපහසු නම් බුදුගුණ සිහි කරන විට විඳින සතර සොම්නස වේදනාව ලෙසත් බුදුගුණ හඳුරන්නේ සංඥාව ලෙසත් බුදුගුණ සිහි කරන්නේ සංඛාර ලෙසත්. බුදුගුණ දැනගන්නේ විඥානයේ ලෙසත්. මේවා නාම ධර්ම වශයෙන්ද මේ නාම ධර්ම පහළ වෙන හෘදය වස්තුව රැදී පවතින මුළු කයම රූප ධර්ම ලෙසද මෙලෙසින් මා තුළ පවතින්නේ පරමාර්ථ වූ නාම රූප දෙකොටසක් බව රූපය නැතුව නාම ධර්ම නොපවතින බව සලකාගත යුතුය අනතුරුව මේ රූපකය සුවන්න දුර්වර්ණ හා විවිධ හැඩරුව ඇතිව සැකසී තිබෙන්නේ කර්මයෙන් බවත්. කර්මයෙන් හටගත් රූපකය ආහාර නැමැතිව නොපවතින බැවින් රූපකයේ පැවැත්මට ආහාර හේතු වන බවත්. උණුසුම තිබෙනතුරු කුණු නොවී පවතින බැවින් රූපකයේ පැවැත්මට උණුසුම හේතු වන බවත්. සතුට ශෝකාදිය නිසා ශරීරය වෙනස් වන බැවින් රූපකයේ පැවැත්මට සිතද හේතු වන බවත්. සිරුර කැඩී බිදී ගෙවි තුවාල වී එම කොටස් කුණ වී දිය වී ගියත් හිසකේ නියා ආදී කපන්න කපන්න අලුතෙන් වැඩෙන බව පෙනෙන බැවින් අලුතින් රූප හටගන්නා ආකාරයේ වශයෙන් රූපක ඉදීමේ හා පැවැත්මේ හේතු විමසා බැලිය යුතුය බුදුරජාණන් වහන්සේ විසින් ආબોධ කරගෙන දේශනා කර ඇති පරිදි අප තුල අවිද්‍යාව හා තණ්හාව තිබෙනතුරු නැවත නැවත කොතනකෝ ඉදීම සිදුවේ ඉපදීම් වශයෙන් කලලයක් තුල ප්‍රතිසන්දසිත 15 මෙලවට බිහිව මැරෙන තුරු නොනවති ජීවිතයේ පැවැතීම් වශයෙන් සිත් පරම්පරාව ඇතිවේ. ඒ සිත් සමග වේදනා සංඥා සංකාර 15 වේ. අවිද්‍යාවෙන් මුලා වී තණ්හාවෙන් ඇලුම් කරන සෑම දෙයක් කෙරෙහි සිතේ දැඩි බැඳීමක් ඇතිවේ. ධර්ම වශයෙන් ඒ උපාදානයයි. කරන ලද කර්මයකට අනුවයි කොතනක හෝ උපදින්නේ. උපන් පසු ජීවත් වීමට කර්මය මූලිකව හේතු වේ. ඒ නිසා දිගින් දිගටම චිත්ත පරම්පරා පැවතීමට කර්මය එක් හේතුවක් වේ. වෙනත් අවස්ථාවල මෙන්ම බුදුගුණ සිහි කිරීමේදීද අලුතෙන් වේදනා සංඥා සංකාර විඥාන පහළ වේ. වර්තමාන අවස්ථාවේදී අරමුණක් ගැටීම නිසා චිත්තචෛසික පහළ වේ. ඒ ගැටීම ධර්ම වශයෙන් ස්පර්ශයයි. නාම ධර්ම උපදීමට පස්සනම් වූ ස්පර්ශයේද හේතුවකි. මෙසේ නාම ධර්මයන් ඇතිවීමේ හේතුද නුවණින් විමසා බැලිය යුතුයි. චිත්තක්ෂණයක් පාසාම උපදින චිත්තචෛසික වූ නාම ධර්මද චිත්තක්ෂණ 17ක් පාසාම රූප ධර්මද නැත්වි යන බව සුතමය ඥානයෙන් දැනගෙන සමාහිතව සිහිනුවණින් චින්තාමය ඥානයෙන් විමසා බලන කල්හි බුදුගුණ වඩන අවස්ථාවෙහි උපදින පංච උපාදානස්කන්ධයන් ඉපදී පැවතී නැති වී යන අයුරු භාවනාමය ඥානයෙන් දකින විට නාම රූප දෙකොටස හිම ඇති අනිත්‍යතාවය හොඳින් ප්‍රකට වේ. මෙසේ බුදුගුණ දන්නා සිත විඥානස්කන්ධයයි. බුදුගුණ සිහි කිරීමේදී ඇතිවන සොම්නස හෝ උපේක්ෂාව වේදනාස්කන්ධයයි. බුදුගුණ හඳුනා ගැනීම සංඥාස්කන්ධයයි. බුදුගුණ සිහි කිරීම සිහි කිරීමේ චේතනාව සංකාරස්කන්ධයයි. මේ නාම ධර්ම උපැත්මට හා පැවැත්මට ආධාර වෙන හදවත තුළ උපදින වස්තු රූපේ රූපස්කන්ධයයි කියා කෙටියෙන් හෝ සිතමින් මේ කොටස් පහම ඇතිව නැති වෙන බැවින් අනිත්‍යයි. අනිත්‍යත්වයට පත්වීම දුකයි. එසේ වන්නේ ආත්මයක් නොවන නිසායි. මේ ක්‍රම දෙකේදීම අනිත්‍යත්වයට යන පංච උපාදානස්කන්ධ දුක්ඛ සත්‍ය ලෙසත් ඒවායේ ඉපැත්මට හේතු වූ අවිද්‍යාව සමග යෙදෙන තණ්හාව සමුදය සත්‍ය ලෙසත් හේතු අභාවයෙන් ඵලය නොයිපදී සංසිඳීම නිරෝධ සත්‍ය ලෙසත් ඒ සඳහාම පවතින ප්‍රතිපත්තිය මාර්ග සත්‍ය ලෙසත් සතර සත්‍ය දකිමින් ආර්ය භූමියට බැස ගැනීම වේ මේ බුද්ධානුස්සති විදර්ශනා පිණිස පවතින ආකාරයයි බුදුගුණ භාවනාවෙන් ආරම්භා ආර්ය සත්‍ය අවබෝධය දක්වා වූ මේ ප්‍රතිපදාව තුලම සත්ත්ව විසුද්ධිය හා විදර්ශනා ඥාන සියල්ලම පහළ වේ බුද්ධානුස්සති ආදී භාවනා වඩන්නෙකු කය වචන දෙක සංවරව තබාගෙනම කාලය තුල භාවනාව නම් වූ නිවැරදි උතුම් උසස් කුසල ක්‍රියාවක් සඳහාම දිවිපවත්වන බැවින් සීල විසුද්ධිය සපිරේ. බුද්ධානුස්සතිය වැඩිීමේදී සිදුවෙන නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය දැකීමෙන් දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වේ. නීවරණ යටපත් වී උපචාර සමාධිය ලැබීමෙන් චිත්ත විසුද්ධිය ලැබේ. නාම රූප ධර්මයන් ඇතිවීමේ හේතු දැකීම තුළින් කාංකා විතරණ විසුද්ධිය ලැබේ. එම අවස්ථාවෙහි කිසි දෙයකට මුලා නොවි නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නිවැරදි ක්‍රමයට විමසන බැවින් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියද නාම රූපයන්ගේ ඇතිවීම හා නැතිවීම දකිමි බුදුගුණ දැනගන්නා වූ සිත් චෛතසික නාම ධර්ම වශයෙන්ද එම නාම ධර්මයන්ගේ පැවැත්මට ආධාර වෙන හදවත ආදී රූප ධර්මයන් වෙන්කර දැකීමෙන් නාම රූප පරිච්ඡේද ඥානය නාම රූප ඇතිවීමේ හේතු දැකීමෙන් පච්චේ පරිග්‍රහ ඥානයේද නාම රූපය අනිත්‍ය ආදී වශයෙන් දැකීමෙන් සම්මස්සන ඥානයේද එතෙන් පටන් අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයද දකිමින් නාම රූපයන්ගේ හේවත් පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දැකීම උදයබ්බාන පස්සනා ඥානයේද පංච උපාදානස්කන්ධ වූ නාම රූපයන්ගේ නැති වී යාම හොඳින් දක්නා වූ භංග ඥානයේද රැවටි ඇලුම් කරමින් තදින් අල්වාගෙන තමා ලෙස මගේ ලෙස සිතා සිටි ජීවිතය තුල පවතින නාම රූප ඇතිව වහාම නැති වී යන අයුරු දකින්නා හටම ඒවා එපා කරමින් බයතුපත්තාන ඥානයේද නාම රූප වූ මේ ජීවිතයේ පැවැත්වීමේ රැක ගැනීමට වෙහෙසි වීමේ නරකක් මිස හොඳක් නොදකමින් ආදීනවානුපස්සනා ඥානයේද එනිසාම ඒ වයින් වහා නිදහස් වීමට ඇති කැමැත්ත ඇති කරමින් මුංචිතු කම්මිතා ඥානයේද මෙසේ නාම රූප ධර්මයන් විදර්ශනා කරන සිද්ද ඇතිව නැති වී යන හැටි අනිත්‍යත්වයට පත්වන හැටි හොඳින් දකිමින් පටිසංකානුපස්සනා ඥානයේද භාවනාව මුදුන්පත්ව බලවත්ව උත්සාහයකින් තොරව නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය පැහැදිලිව දකිමින් සංඛාරුපෙක්ඛා ඥානයේද ආර්ය සත්‍යයන් ලෞකික වූ විදසුන්නවනින් දකිමින් අනුලෝම ඥානයේද පෘථජන ස්වභාවයේ ඉක්මවන සම්දිස්ථානයේ වන ගෝත්‍ර භූ ඥානයේද පහළ වීමෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට පත්ව අනතුරුව පාරමී බුදුන්පත් වී කුසල ඡන්දේ වීරිය ආදී මේ ධර්මයන් බලවත්ව අකණ්ඩව යෙදෙන තැනත්තාට මාර්ග ඥාන ඵල ඥාන ලැබීමෙන් ඥාන දර්ශන විසුද්ධියටපත් වීමෙන් විසුද්ධි හත හා විදර්ශනා ඥාන සම්පූර්ණ වී නිවන් අවබෝධය වේ. ඒකෝ ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යන දේශනා පාඨයෙන් කියවෙන සියලම ගුණ සමූහය මෙසේ බුද්ධානුස්සති භාවනාව තුළින් ලබා ගැනීම සඳහා වීරිය කිරීම මේ බුදු සසුන පවතින සමයෙහි ඒට සුදුසු පරිසරය සැකසී ඇති අවස්ථාවෙහි උපදෙස් ගැනීමට කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා ඇති අවදීහි මිනිසත් බව ලබා ත්‍රිවිධ රත්නයේ ගුණ දන හඳුනාගෙන තිරවද රත්නයේ සරණ පිහිට සලසාගෙන ශද්ධාව හදවත තුර දරාගෙන සසර දුකින් මිදීම සඳහා අනලස්ව පිළිවෙත් මඟ අනුගමනය කිරීමට හොඳ නුවණ පහළ වේවා සාදු සාදු සාදු ධර්ම දානය පිණිසයි ධර්ම දානයේහි පරමාර්ථය දහම් දැනුමෙන් නිවැරදි වැටහීමෙන් විදර්ශනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනිකඳ නිවි සංසාර විමුක්තිය පිණිස ආශිංසනය සහාය වූ ආදාර උපකාර කළ සෑම දිනාට මෙම දහම් පොතින් නිසි ප්‍රයෝජන ගන්නා වූ නුවණැති සත්පුරුෂයන්ට